වැළවීම කියන දේවල් දැනගත් වෙලා ධර්ම දේශනා ප්‍රසූදාන වෙලා සාදුකාට නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු වරහතෝ ඒවමේව කෝනාන රූපච්චා විඥානං විඥානපච්චා නාම රූපං නාම රූපච්චා සලආයතනං සලආයතනපච්චා පස්සෝ පස්සවච්චා වේදනා වේදනාපච්චා තණ්හා තණ්හාපච්චා උපාදානං උපාදානපච්චා භව භවපච්චා ජාති ජාතිපච්චා ජරා මරණ शोक परिदेव दुख दोमन सुखायासा संभवन्ति ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි මේ භාවනා වැඩමුළුවක පස්වෙනි දවසේ ගත කරන අවස්ථාව. මේ වැඩමුළුව සඳහා දේශනා මාලාවට ප්‍රස්තුති වශයෙන් කියාගත්තේ පටිච්චසමුප්පාදේ අපි මේ වෙනකොට ඒ සඳහා අවස්ථා හතරක් වහු කරලා තියෙනවා දේශනා හතරක් වහු කරලා තියෙනවා අපි අද මේ පස්වෙනි දේශනාවට ආරම්භයක් ලබා ගන්නයි මේ නලකලාප සූත්‍රය විද්‍යාවට මේ අපි අද කතා කරන බලාපොරොත්තු ප්‍රස්තුතය බොහොම සංකීර්ණතාවට උතුරු දෙන විවිධ පැති වලින් විවිධ අර්ථකථනවල යොමු වෙච්ච ඒ වගේම වටහා ගන්නකොට විවිධ ක්‍රමවලට විවිධාය වටහා ගන්න විශේෂයෙන්ම කියනවා මේ වටහා ගැනීමත් එක්ක ඒ පුද්ගලයාගේ විශේෂ පෞරුෂත්ව වෙනස්කම් විචාරකම් වෙනස් වීම තදින්ම බලපාන සංදිස්ථානය. අපි මුලින් ගෙනාවු කතා ක්‍රමයට මාර්ගයම බලුවොත් දොළොස් ආකාර ප්‍රතිසම්පාදයන් අවිජ්ජාපච්චය සංඛාරා පත්‍ය විඥාන විඥාන පත්‍ය නාම රූප. අපි යන සාකච්ඡා කරන බලාපොරොත්තු මේ විඥාන පත්‍ය නාම රූප කියන විඥානය නිසා නාම රූප හටගන්නවා. ඉතින් මේක මේ කනාල කලාප සූත්‍රයේ වෙන්නලා තියෙනවා මේක සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ කරන ප්‍රකාශය. නමුත් ඒක තේරවාදී සම්මත මේ ත්‍රිපිටක ග්‍රන්ථාරූප ක්‍රමයක් විදිහට තේරුම් ගන්න තියෙනවා. මේ නාම රූප සහ විඥාන දෙක අතර අන්‍යමඤ්ඤ ප්‍රත්‍යය එකිනෙක පීඩා සිටීම උපමානක් හැටියට පෙන්නන්නේ බටකොටු මිටි දෙකක් එකට හේතු කරලා තිනවා. බටකොටු මිටියක් අරගත්තාම විශේෂ ටික උඟක් පළල්වෙන් පළල්වෙන්නේ ඒ බටකොටු මිටිය තනියම හිටගෙන ඉන්න පුළුවන් තරමට මහතට හදාගන්නවා. ඉතින් එහෙම හදාගත්ත ලොකු බටකොටු මිටි දෙකක් එකින් එකට හේතු වෙලා ඉන්න විදිහට තිබ්බොත් එක බට කෝටු මිටිය අනෙක් කෝටු මිටිය කෙලින් තියාගෙන උදව් කරනවා. එතකොට ඒ බට කෝටු මිටිය මේ බට කෝටු මිටිය කෙලින් තියාගෙන උදව් කරනවා. එකක් ඇද්දොත් අනිකට. මේක ඇද්දොත් ඒක වැඩි. මේක කියන අන්‍යමඤ්ඤ ප්‍රත්‍යය කියලා. එකිනෙකා එකිනෙකාට උදව් කරගන්න. මෙතන දෙන්නේ එකිනෙකාට උදව් දෙන්නේ දෙකකට කරන උදව් කරන්නේ. මේක තමයි මේ විඥානය සහ නාම රූපය අතර තියෙන සම්බන්ධතාවය නිකන් සාමාන්‍ය ලෞකික රූපකයක් වගේ උපමාවක් වගේ නිදර්ශනයක් වගේ කාර්යික සාමාන්‍ය පෙන්වන්න ආදී අවස්ථාවක්. ඒ මොකද මේ දෙන්නා එක්කෙනෙකුට අක්ක තනියම ඉන්න බෑ. දෙන්නට දෙන්න එකාට පිට කතා ගැනීම තමයි හේතු වීමෙන් තමයි ගත කරන්නේ. ඉතින් මේක සංසාර චක්‍රයේ පැවැත්වීමට ඉතාමත්ම සියුම් ඊටාත්ම ප්‍රයෝගකාරී විදියට සූක්ෂම විදියට නිතර දෙවේ සිදුවෙන දෙයක්. ඉතින් මේක මේ කරන්ද එනනම් මේක අපිට ප්‍රෝජනය ගන්න හොඳම ක්‍රමය තමයි මේ බව සූත්‍රමය වශයෙන් කෝ ආහාර දැනගන්න ඕනේ. එහෙම නැත්නම් චින්තාමය වශයෙන් මේක අපි දන්න අනිකුත් මූල ධර්ම වලට සමාන තර්ක ක්‍රමයෙන් මේකට නැත්නම් අනුමය අනුවේ ඥාන අනුමාන ඥාන මාර්ගයෙන් මේක තේරුම් ගන්න. ඒ දෙකම උදව් වෙනවා භාවනාවේදී මේක වටහා ගැනීමට. ප්‍රත්‍යක්ෂ කිරීමට. නමුත් මේ භාවනාව වටහා ගැනීම ඔය පොත්පත්වල ගැනීමට වැඩිය හිතාවතා ගන්නවට වැඩි බොහෝමත්ම ලොකු ඉස්සක් ඉතින් ඒකට එන්න අමාරුයි අර කියන අසාධන ගැනීම නැතුව නැත්නම් බහුසුත බව නැතුව එහෙම නැත්නම් ඇතුළත තමන් කල්පනා කරලා කලින් තේරුම් අරගෙන නොතිබුණොත් භාවනා කරුවත් මේක තේරුම් ගන්න බැරි තත්ත්වයක් තියෙනවා. මේක නිසා මේක දුෂ්කරයි අමාරුයි ගැඹුරුයි කියලා පැත්තක දාලා ඉඳලා හරියන්නේ නැහැ. වන භාවනා කරන අතර පුළුවන් තරම් හිතාගන්න මේ සංසාර ගැටි කියන එක මේ සෑම චිත්තක්ෂණයකම වදිනවා. ඒක මේ කලින් ගෙනාපු එකක් දිගට ගෙනිනවත් නෙවෙයි. මත්තර එන්න තියෙන එකක් නිසා දුක් විඳිනවත් නෙවෙයි. මේ චිත්තක්ෂණයමයි මේ දුක උපදින්නේ. උපදින තාක් උපදින දුකමයි. මේ චිත්තක්ෂණයම යෝග නිරුද්ධ වෙන්නේ නිරුද්ධ වෙන කාක් නිරුද්ධ වෙන්නේ දුකම. ඉතින් ඒ නිසා උගෝදෙනෙක් හිතනවා මේ දුකක් ගැන මේ හොයන බලන එක දුකක් කියලා. කබලු බලපත් නම් එහෙම තමයි වෙන්නේ. මේ නරක දෙයක් අසුබ දෙයක් ගැන විතර කතා කරන එක අසුබ දෙයක් නරක දෙයක් කියලා වගේ තමයි තියෙන්නේ. ඒක නිසා අපි මේ දේවල් සුබයෙන් වසහාගෙන නැත්නම් සුබයක් පැත්තට හිත දාලා මේ නරක දේව කතා නොකර ජීවත් වෙන තාක්කල් අපිට කවදාකවත් මේ නාම රූප නිසා විඥානය විඥානය නිසා නාම රූපයත් එකිනෙකාට කියලා හට ගන්නා ක්‍රමය ගැන මේ සෞඛ්‍ය සම්පන්න මනසකින් හිතව ගන්න වෙන්නේ මොකද හේතුව මේක අසුභයක් නැත්නම් සංසාර දුකක් ගැන කතා කරන නිසා දුක ගැන කතා කිරීමක් දුකක් කියන මූලික උපමානයක් ඉන්නේ මේකට මේ සරුවත් යන වංශය මෙහෙම දේශනා කරනවා මානෙ මේ සංසාර දුක නම් දුකයි නෙවෙයි කියන්න පුළුවන් කටක් මේ ලෝකේ නෑ. දුකම තමයි. ඒක පිළිබඳව කිසිම වාදයක් නෑ. නමුත් මේ දුක දුක බව අවබෝධ කිරීම තරම් මිහිරි දෙයක් මුළු ලෝකෙම නෑ. ඉතින් මේ දුක දුකයි කියලා ඒක අමතක කරලා සැපයෙන් ඒක වසාගෙන ඒ කියන්නේ මේ sugar coating එකක් දානවා කියලා වගේ පසාරන ජීවත් වෙන්න හදන ජීවිතය තමයි කාම භෝගී ජීවිතය. ඒක නිකන් කියන්නේ මේ කඩුවක දැල්ලේ මේ පැණ දාලා ඒක ලේව කනවා නේද? එහෙම නැත්නම් මේ දැලි පියෙන් දීකිට කණ්ඩායම් කාම භෝගේ තියෙන එක තමයි හොඳ තෝම දන්න මේක කනකොට මිහිරි රසයක් දැනනකොට කන කන වාරේ දිවට නමුත් කන ඒක හොඳයි කියලා හිතනවා මේ දුක ගැන අවබෝධ කරනවා කියලා දුක ගැන කතා කරනවා කියලා දුක ගැන දැනගන්නවා කියලා. ඉතින් ඒක තමයි මේ සාමාන්‍ය තර්ක මොලේට වැටෙන්නේ. මොකද සර්වඥ සත්‍යාරදනා කරනවා මේ දුක බව හැබැයි නමුත් මේ ගැන අවබෝධ කරලා සූත්‍රමය වශයෙන් අවබෝධ කිරීම, චින්තාමය වශයෙන් අවබෝධ කිරීම සහ භාවනා වශයෙන් සාක්ෂාත් කිරීම විසර සපක්. එහෙම තමයි මේරියාවක් අමුත්‍යක් මනුෂයාට පමණක් අප වෙන මොනම දෙයක් අප ඉතින් අපිට මේක ගන්න ගන්නවා. වැටි වැටි හරි මේ නාම රූප නිසා විඥානය පහළ වෙන හැටි විඥාන නිසා නාම රූපේ පහළ වෙන හැටි තේරුම් ගන්න පුළුවන්. තේරුම් ගන්න ගන්න මෙයා කිට්ටු කරන්න පුළුවන් මරන්න. කිට්ටු කරන්න පුළුවන්. එන්නේ එන්නේ හිම්බත් කරන්න පුළුවන්. ඒක හරියට කියනවා නම් ඔය බොක්සින් ගහනකොට මේ ප්‍රතිමාල වේ දෙන්නේ කිසිවක් කරලා නිරීක්ෂකව ප්‍රේක්ෂකව වට වෙලා ඒ වගේම විනිශ්චයකාරයෙක් ලඟ වෙලා ඒ දෙන්නට හොඳටම බුද්ධිය ගන්න අරගෙන. කවදාකවත් පළවෙනි කවම ගහලා ප්‍රතිමාලය දිනුවයි කියලා ඒ විනිශ්චය දෙන්නේ. ඊට විනාඩි 15ක මේකේ දිලා ආයෙත් දාන දෙනවා. ඔයාගේ වට 10ක් 15ක් යනවා. ඒ අටකමද දෙන්නම එහෙමත්. එක්කෙනෙක් නෙමෙයි. එම්බත් වෙලා වෙලා වෙලා වෙලා අන්තිමට ඒ මොකක් හරි ඒක එක්කනගේ බලශක්තිය නිසා හෝ කර්ම බලය නිසා හෝ මොන නිසාවක් හෝ එක්කෙනෙක් අනිත් කෙනාට නොකවුට් කරලා දීපු වෙලාවේ වැටිච්ච මනුස්සයර 10ට ගණන් කරගන්න බැරි වෙනකන් වැඩිලා හිටියොත් පිනිච්චේ. ඒක නැත්තම් එක හැරයක් කරනවා දෙහෙරයක් කරනවා එක වටේකින් දිනනකොට දෙවටකින් දිනනකොට දිනන්න බෑ. ඒ වගේ තමයි පටිච්චසමුපාදයේ 12 වටයක් කියනවා. ওই වටේදී මේ අවිද්‍යාව කියන එක දැනුම ලබා ගන්නට ඒ වගේම සංස්කාර පිටවත් පිළිබඳව දැනුම ලබා ගන්නට විඥානය පිළිබඳ දැනුම ලබා ගන්නට නාම රූපය පිළිබඳ දැනුම ලබා ගන්නට මේ නිවන් දකින්න තරම් මදි ජයග්‍රහණය ප්‍රකාශ කරන තරම් මදි කොබ තණ්හාපච්චා මේ වේදනා වේදනාපච්චා තණ්හා කියන තැනට ගිහින් එතනින් තමයි කඩලා දැන් කරන්නේ මේක හිම්බත් කරගෙන කෙට්ටු කරගෙන. නමුත් ඒ කෙට්ටු කරන්නේ නැතුව කඩන්න බෑ. ඒ තමයි කෙට්ටු කිරීමක් තමයි මේ නිසා අපේ වැඩ පිළිවෙලට කියනවා ප්‍රතිපදාව. ප්‍රතිපදාව කියන්නේ ඒක වරෝගින් එක ඊයකින් ඉවර කරන්න බෑ. නැවත නැවතත් ඒකම කර කර කර කර කර කර යනකොට යාන්තම තමයි තමන් මේ තමන්ගේ විඥානේ අලුතෙන් නාම රූප ඇති කරන හැටි ඒ නාම රූප නැවතත් ඇති කරන්න උදව් වෙච්ච විඥාණයට පණදෙන හැටි බල බල බල බල එකක් නෙමෙයි දෙකක් නෙමෙයි තුනක් නෙමෙයි හතරක් නෙමෙයි අනන්ත අප්‍රමාණ කාලයක් මේ යෝග ජීවිතය හැදෙන්නේ මේ කාර්යයන් සඳහන් කරන්නේ ආදීයති භාවේති බහුලී කරෝති කියලා ආශේවිති කියලා කියන්නේ අපි යම් චේතනාවකින් අලුත් යමක් කරන්න සැලසුම් කරනවා එක්කම අපේ ජීවිතේ අලුත් වෙන හැටි අලුත් නාම රූප පහළ වෙන හැටි පිළිබඳව කොතනක තියෙන ඉස්සල්ලාම අල්ලගෙන මේක දැක ගන්න වෙනවා ආශ්‍රය කරන්න වෙනවා මමයි මගේ ජීවිතය අලුත් කරගන්නේ අලුත් අලුත් වාරයක් පාසා අලුත් නාම රූප මේක ඇති ඒ අලුත් නැති නාම රූප නැවත නැවත අලුත් විඥානයකට අලුත් මේ උපමට්ටමකට තෙදකට විඥානයපත් කරනවා කියන එක භාවනාවේදී අහුවෙන දෙයක් තියෙනවා. ඒ වෙලාවේදී අපි හොඳට ඇසුරු කරන්න ඕනේ මේකට ඇඟිලි ගන්න. ඒ දැක ගන්න. එimhe ඇසුරු කරාට ආශේවටි කිව්වට භාවනා ජීවිත ලොකු වෙනසක් ඇති කරන්නේ නැහැ නිවන් දකින්න බෑ. ඊට පස්සේ භාවේටි අන්න ඒක නැවත නැවතත් දැක ගන්නා සුළුවට නැවත නැවතත් ඒක මතුවෙන තාලෙට අපේ ජීවිතය අනුග්‍රහ කරනවා. ඉතිරි කතාව හදාගන්න වෙනවා. හදාගෙන අර පරණ ජීවන කතාවතරම වෙනස් කරන්නේ නැතුව ටිකෙන් ටිකෙන් ටිකෙන් ටිකෙන් අර කලාතුරකින් දක්වපු එක නැවත නැවතත් දක්නාසුදු තාලෙට දිගට යනකොට යනකොට යනකොට මේකේ ක්‍රම සහ විදි ඒ පුදුලට තේරෙන්න පටන් ගන්නවා. සතියෙන් සහ අප්‍රමාදයෙන් කටයුතු කරනකොට අනන්තවත් අපි අපි විසින්ම අලුත් ප්‍රාර්ථනා ඇති කරගන්නේ අලුත් ලෝභකම් ඇති කරගැනීමෙන්, තණ්හාවල් ඇති කරගැනීමෙන්, මාන ඇති කරගැනීමෙන්, දෘෂ්ටි ඇති කරගැනීමෙන් ජීවිතය අලුත් කරනවා. අලුත් කරන හැම වෙලාවෙදීම නාම රූප ධර්ම අලුත් වෙනවා. ඒ අලුත් නාම රූප ධර්ම මත පහළ වෙන විඥානය එන්නේ එන්නේ එන්නේ අර ලෝභය, දෝෂය, මෝහය, එහෙම නැත්නම් තණ්හාව ඇති වඩමින් වඩමින් වඩමින් ඒ දෙන්නට දෙන්න වැඩේ කරගෙන යනවා. ඔක දකින්න දකින්න මොකද වෙන්නේ? අලුතෙන් ආසාවල් අලුතෙන් බලාපොරොත්තු අලුතෙන් ප්‍රාර්ථනා අලුතෙන් චේතනා පහළ කරන චිත්තක්ෂණය පාස විඥානය අලුත් වෙන බව දැනගෙන එවැනි අවස්ථාවල් අඩු වෙන තාලෙට අලුත් චේතනා අලුත් ප්‍රාර්ථනා අලුත් අභිත්‍යාන මොනවාක්වත් කරන්නේ නැතුව ඒ යන කාලෙට බලන්න පුළුවන් වුණොත් ඒ විඥාන පාලන විඥාන සාලුත් වෙනකුත් වෙනවා නමුත් පිළිසින් එකට බොහොර දැමීමක් හෝ ඒකට දෙවිදිකීමක් වෙන්නේ නැහැ. ඒකෝන මේ එක චිත් වෙන්න පටන් එතකොට මේක එන්නේ එන්නේ එන්නේ එන්නේ එකක් ඒගොල්ලන්ගේ වැඩ පිළිවෙලකට යාන්ත්‍රණේ තේරෙන්න පටන් ගන්නවා. එහෙම නැත්නම් හෙම්බත් වෙනවා මේ දෙක. එනේ හෙම්බත් කරන වැඩ පිළිවෙල නිසායි විපස්සනා කියන්නේ දුක්ඛා ප්‍රතිපද. ඔය වැඩ පිළිවෙල හරියම දුක් කියලා කියනවා. මොකද හේතුව අලුත් ප්‍රාර්ථනා අලුත් ලෝභ, අලුත් ආදාරම්, අලුත් චේතනා මොකක්වත්ම දාන්නේ නැහැ. ගෙනාගෙන කරකෙන්නරලා බලන්න. ඕනෝකෙන් තමයි භාවිතා වෙන කටයුත්ත වෙන්නේ. ඊට පස්සේ බහුලීගත වෙන්නේ කොහොමද? මේක තමයි ඇඟට ජීර්ණ වුණාට පස්සේ යෝගාවචර ජීවිතේ තමන්ට හුරු වුණාට පස්සේ අපිට තේරෙන පටන් ගන්නවා මේ මෙතෙක් කල වෙන්දරලා බලන විට මෙන්න මේ ඇසුරේදී වැඩි වෙනවා මේ ස්ථානෙදි වැඩි වෙනවා. මෙන්න මේ විදිහට භාවනා කරනකොට වැඩි වෙනවා කියලා ඒකට ගැළපෙන යෝග ජීවිතයට පූර්ණ කාලිනව බැසගෙන හෝ අනිත් දේවල් වලට වඩා ලොකු ගෞරවයක් නැවත කියලා කරනකොට අර කිච්චු කිරීම කිච්චු කිරීම මෙම්බර් කිරීම දික්කටම බරපතල කාට කරන්න පුළුවන්. ඒක ඇත්තටම කියනවා ඉබේ වෙන්නේ. අත්‍යවශ්‍ය දේ වැදගත්ම දේ තමයි ඉස්සල්ලා මේක ආශ්‍රය කියලා දැනගන්න. මොකද මේ විඥානය නිසා නාම රූප පහළ වෙන හැටි. ඒ නාම රූප නැවතත් අපිට අර ඇති කරපු විඥානයට උදව් කරන හැටි කියන කාරණාව හරි පුදුමාකාර විදිහට මේ නාට්‍ය වල මේ චිත්‍රපටි වල සින්දු වල ජනකතා වල එදිනදා ජීවිතය අනන්තවත් තියෙනවා. මේ රාගයන් එකිනෙකා පිටකරනවා. අපිට අපේ පිට ගහ ගන්න බෑනේ. අනිත් කෙනා කියන මචං මගේ පිට ගහව මම උඹේ පිට කරන්නම් කියනවා. මේව නැතුව පිට ඇහිලා නැත කරන්න බෑ. විශේෂයෙන්ම අංග මහත්තුලුත් එහෙම කොහොමද කරන්නේ? ඒක තණ්හාමාන පිට වැඩි වුණොත් තරවුණොත් විඥානේ නාම රූප ඇති කරන හැටි නාම රූප විඥාන ඇති කරන හැටි දැක ගන්න බැරි වෙනවා. ඉතින් මේක උපමාවක් පෙන්වන්නේ මේ අටුවාවේ දක්වන සාමාන්‍ය සම්ප්‍රදාන උපමාවක් විදිහට යම් රජ කෙනෙක් සේනාපතියෙක් හෝ ආදිපාදවරයෙක් හෝ ඇමතිවරයෙක් පත් කරලා ඒ ඇමතිවරයාට කතා කරලා කියනවා උඹ ඔය ඇමතිකම මේ සේනාධිපතිකම නැත්නම් පාතන්තර මමයි දුන්නේ මම දීපු නිසා උඹට විධායක බලතල ලැබෙන්නේ උඹට මම මොකක් නොදුන්නා නම් උඹ නිකම්ම නිකම්ම නේ උඹට විධායක බලතල නැහැ ඒ නිසා නොදුන්නා නම් උඹ කවුද මම දුන්න නිසා ඔබ අද මේ මේ මේක කලලා කරනවා ඒක නිසා මම තියාගන්නේ මොකද මම දුන්නේ උඹෝතන හිටියට ඒක මම දුන්නේ කියලා හැම වෙලාවෙම ප්‍රතිමා ඒ තමන්ගේ මේ අමුචි මණ්ඩලයෙන් ඇත්තන්ට නොදැනෙන්නේ නමුත් බලපොත් නමුත් ඒ අමුචි මණ්ඩලයට පුළුවන් වෙලාව කතා කරන්න ඔබතුමා රජ කරන්නේ අපි අමුචි මණ්ඩලේ තීන්දුව කරුවේ නැත්තම් පරතුණු තාලේ ඇමතිවරට කිව්තු කරේ නැත්නම් මෙයා රජ කෙනෙක් කියලා ඉෂකම්මක් කරන්න අවසර නොදුන්නා නම් රජකන්ට රජ රජ රාජ්‍යත්වය ප්‍රකාශපත් කරන්න බෑ. ඉතින් මනේ විදියට කියන්න පුළුවන් අපි ලෝකේ ඔබතුමා වෙනුවට රජකම සුසු හතරවත් දෙනෙක් හිටියා. ඒ හතරවත් දෙනෙක් කවුද තෝරන්නේ කියන එක තීන්දුව ගිරුව ඔබ හතරවත් දෙනා අපි. අපි නම ඔබතුමා තෝරලා. ඒකල අපි ඔබතුමාට රාජාභිෂේකය කළා. ඊට පස්සේ ඔබතුමාට විධායක බලයන් ලැබුණා. ඒ නිසා මේ ඇමති මණ්ඩලයයි ඔබතුමා පත් කරන්නේ. කියන එක ඇමති මණ්ඩලෙත් නම් වක්ෂිතේ කියනවා. අන්න වගේ ඇමති මණ්ඩලෙ රජකම් කරන්න බෑ රජුවන්ට ඒ වගේම ඇමති මණ්ඩලෙට රජුවන්ට ඔළුවකුත් නැහැ. එතන කඩයි වල ටික සම්බන්ධලා කියන වගේ මේ දෙකොල්ල අතර දෙන මේ අනිමන ප්‍රත්‍යය කුගාක් වෙලාවට තෝරන්නේ මේ ජීවිතේ බැරිලා ගිහිල්ලා ඒ විඥානේ අලුතෙන් පහළ වෙන මෞගුලේ පහළ වෙන නාම රූපේ පිළිසිඳ ගන්න අවස්ථාව තමයි නාම රූප පත්‍ය විඥාන විඥාන පත්‍ය නාම රූපං කියන එක තේරුම් ගන්න. මේ විඥානයේ නිසායි මේ අලුත්ම ප්‍රතිසන්දියකට පණේ. මෞගුලේ තියෙන කල රූපයකට විඥානය වැස ගැනීමෙන් තමයි මේ නාම රූපේ ජීවියක් බවට පත් වෙන්න පණ බෙහෙතන්නේ. නැත්නම් අවිඥානික විඥාන අප කියන්නේ මෘතය කියලා. අවිඥාන වෙන්නේ මරණය. ඒ වගේම මව කුසේ ඒ කියන නාම රූප කොටස් වල විඥානය දැසගත්තොත් ඒ නාම රූපය ජීවේ බාරපත් වෙනවා. ඉතින් ඒකදී නානදාන සූත්‍රයේ දක්වන ක්‍රමයට සර්වඥාන්සේ ආනන්ද ස්වාමීන් වහන්සේගෙත් එක්ක පවත්තන සාකච්ඡාවක් විදිහට තමයි මතක් කරන්නේ ආනන්ද යම් අවකුසක තියෙන ඒ කල බීජයක විඥානයක් දැසගත්තේ නැත්නම් ඒ කලල රූපය ආත්ම මිනිස්සෙක් වගේ පැකියෙක් බවට දරුවෙක් බවට පත් වෙන්න පුළුවන්. දෙවිතුම ඒ නිසා අනිවාර්යයෙන්ම කලල රූපේ ජීවෙක් බවට පත් කරන්න විඥාන. ඒ වගේම තමයි විඥානය ගියාට ඒ මව් ගැබේ ඒ වෙනකොට සූදානම් වෙච්ච කලල රූපයක් නැත්තම් විඥානයට බහැරෙන්න බෑ. එතකොට ඒ කලල රූපය තමයි විඥානයට බැස ගන්න පිටක සකස් කරන්නේ. එහෙම සකස් වෙන්නේ නැත්නම් විඥානයට දැක ගන්න බැහැ. ඒ නිසා නාම රූපෙට කියන්න පුළුවන් අපි මේ වෙලාවේ සූදානම් හිටපු නිසායි විඥානයට වෙන දැක ගැනීමක් කරන්න පුළුවන්. අන්න විදිහට හේතු කාරණා දැක්වීම දෙන්නවා. ඒ දෙන්න දෙන්නට අනිමඤ්ඤ ප්‍රත්‍ය වීමෙන් අලුත් ජීවිතයක් පිළිවෙනවා. ඉතින් මේක පිළිබඳව ථේරවාද සාසනය සම්පූර්ණ විස්තරයක් දෙන්න උත්සාහ කරනවා. ඒ වගේම මහායාන සාසනේ සම්පූර්ණයෙන්ම උත්තර දෙන උත්තර දෙන ක්‍රමයක් හදලා තියෙනවා මේකේ කාටකොට පරහක් තියෙනවා. කොයිදකට චිත්තක්ෂණයක හෝ වෙනසක් තියෙනවා කියලා මහායාන පිළිගන්නවා ථේරවාදය පිළිගන්නවා ඒ දෙකට චිත්තක්ෂණයකට වෙනසක් නැත මං කිසි දෙයක කැමති නැහැ ඒකට අපේ ධර්ම සාකච්ඡාව වෙනවනේ මොකද ඒක අපිට කවදාවත් නිච්චේ කරන්න බෑ ඒක දරුවචනාන්ති මෛත්‍රී බුදුහාමුදුරුවෝ පහළ වෙච්ච දවසේ ගිහිල්ලා අහලා කරුණාකර දැනගන්න. නමුත් මං කැමති ඒ වෙනුවට මේක මේ මැරෙන්නේ ඉතල මේ ජීවිතේ වෙන හැටි ගැන පොඩ්ඩක් සම්බන්ධ කරගන්න. එතකොට අපිට ඒක විපස්සනාට ගොඩක් උදව් උපකාර වෙනවා. හැබැයි සමහර විටක ඒ ඉතිපත් කරන ක්‍රමයේ පොතේ නෑ කියලා චෝදනාවෙන් පිළිතුරු දෙන්නේ පැත්තක දැම්මට කමක් නමුත් මේක ඒ විදිහට ප්‍රයෝජන අරගෙන තමයි තෘෂ්ණාව කෙට්ටු කරන්න පුළුවන්. ආශාව අඩු කරන්න පුළුවන්. චේතනාව පිළිබඳව අලුතෙන් බලන්න පුළුවන් නම් ඒකෙන් පොරොජ නැහැ පොරොජ නැහැ වැඩ ගන්න පුළුවන්. ඒක සඳහා අපි ඒ විග්‍රහය සඳහා අපි පටන් අරගනිමු අවිද්‍යාව නිසා කොහොමද සංස්කාර පහළ වෙන්නේ කියලා. අවිද්‍යාව කියන එක අපි තේරුම් ගත්තේ ඇත්ත ඇති හැටියට දැනගන්න බැරි කම. නැත්නම් අඥානයි. අපේ පුතර්ජන මනසට කවම කවදාකවත් 100% දැනුම ලබන්න බෑ. අපි දලන දර්ශනයක් ගත්තා ඇහැකන ජීවනාසේ කයමන කියන සදින්ජයට හය දිනාටම එකවර යමක් බලන්න කියන්න ආන්න දකින්න බෑ. එකක් දැකනකොට අනිත් ඒවා යටපත් වෙන නිසා මේ ඉන්දියාවෙන් එකයි ඇස් කරගන්න නමුත් එයා පෙන්වන්න හදනවම සියල්ල දැක්කයි. ඒ නිසා මූලික වශයෙන් සියල්ල නොදකින්න බව එක ඉඳුරෙක් එක ඉන්දියක් වැඩ කරනකොට අනිත් ඉන්දියන් මොහා කරන දකියෙම තාක්කෙන් පෙළගෙන පුළුවන්. නමුත් ඒ ඉන්ද්‍රයන්ගෙන් ලබාගත් දේ 100ට 100ක්ම බවට පොම්බල දක්වන ගැතිය. ඒ ඉන්ද්‍රයන් විසින් ඇති කරන පුරුද්ද ජම්ම ගැතිය. එතකොට වැඩි හරියක් තියෙන්නේ නොදැක්ක දැක්කයි කියලා හිතනවා. ඒක නිසා අවිද්‍යාවට ක්‍රම දෙකක් තියෙනවා. එකක් තමයි සාමාන්‍ය නොදැනීම. දෙක තමයි වැරදියට වටහා ගැනීම. අපරිපත්‍ය විද්‍යාව, මිච්ඡාපටිපත්‍ය විද්‍යාව. උන් ඔය දෙක මුළු සංසාරේ පුරාම අපි ජීවත්. අපි මට ඇහුවයි කියලා කිව්වට ඒක අපි ඇහුවයි කියලා අපි හිතාගන්න දාන්නේ ගොඩාක් තියෙනවා. ඇත්ත එහෙම කොටත් නැතුව නෙවෙයි. මේකට නිදර්ශනයක් වශයෙන් පෙන්වන්න පුළුවන්. ඒ පිටත සම්සිය මුල් සතවර්ෂයේ මුල් කාලේ විශ්ෂතිය හතරේ වනා කාලේ කුසියාවෙන් ඉඳලා කියනවා ගෝජක් කියලා මිනිස්සේ කියනවා මේ ලෝකේ මූලික ආගම ධර්ම මොකද්ද කියලා හොයන්න ගිහිල්ලා හොඳ අවබෝධයක් ඇතිව ඇවිල්ලා ඒ කණ්ඩායමේ හැට නැවත බණ කියලා. ඒ බණ කියනකොට විස්තර කරලා තියෙනවා මේ සෑම ආගමක්ම කියලා තියෙන හොඳ මූලික ප්‍රභාවයේදී එතකොට මෙච්චර අවුලක් තිබෙන්නේ නැහැ. ඒ කාලේ තිබුණු දේවල් දැන් මේ එක එක ක්‍රම වලට කැඩලා බෙදලා ගිහිල්ලා දැන් මේ මූලික දේවල් නැතිව මේ ආගම් බවට පත්ලා මේක සංකර වෙලා තියෙන්නේ. ඉතින් මුල් දේවල් වලට ගියහම මේෂේ කියලා ආයෙත් මේ එළවලින් ගෙන ආපු දේවල් කියලා බණ කියනවා. ඒ බණ කියනකොට ඒ දේශන පවත්වන ගාපලට ප්‍රංශ තමයි මම කරගෙන තියෙන්නේ. ඒ කියන්නේ රුසියාවේ ප්‍රේරක කලින් ඊට පස්සේ මේ දේශන පවත්වනකොට මේ දේශන අහගෙන හිටපු කට්ටිය පස්සේ ආපිනවලු අනිපාරේ යමක් තියෙනවා අහන්නේ. ඉතින් ඒක කවුරුද කියනවා ගොඩක් දැන් ඔබතුමා පොඩ්ඩක් ඉස්සර දැන් මෙහෙම කිව්වා. ඒක මෙන්න මේම ගැළපෙන්නේ නැහැ නේද කියලා ඒ බුද්ධිලා කිව්වොත් එහෙම බැරිලා කොයිද ඔබතුමා දැන් මේක ඉස්සලා පොඩ්ඩකට කිව්ව නේද කියලා කොයිද වහාම යන්නතර නතරලා කියනලු මෙහෙම කියන්නේ ගෝජොක් කිව්වා කියන්නේ පා මට ඇහුණ මේමයි කියලා කියන්නේ කවදාහක් මම කියන්නේ ඕගලන්ට ඇහින්නේ ඕගොල්ලෝ අහන්නේ ඕගොල්ලන්ට උන් දේවල් නිසා මම කිව්වා ඒක ඔයා හිතානින්නේ පාට ඇහිච්ච දේ ඒක නෙවෙයි මම කියන්නේ ඒ නිසා වරම ප්‍රශ්නේ වර්ණගන්නේ කියනවලු ඔබතුමා කිව්වා එකෙන් දෙපා මට ඇහුනේ මේමයි කියලා. ඒ තරමටම එක වචනයක් අහුවාම දහ දෙන්නේ දහ පාරකට තේරුණා. ඔබ තමයි විපස්සනා ජීවිතේ තියෙන රසවත්ම පැත්ත. අපිම එකම පුද්ගලයාට දහතරක් අහුවම පතන දහ පාරකට තේරෙනවා. බුදුහාමුදුරන්ගේ රූපයක් කරගෙන කියවන්නේ දහතරක්. දහපාරකට තියෙනවා එකම දේ ඒ මොකද අපි උකහා ගන්නකොට සුකුත් තියෙනවා උකහා ගත්තයි කියලා අපි අතින් දානකොට සුකුත් තියෙනවා මෙන්න මේ කැක්ක කුරුද්ද නිසා අපිට මේ ලෝකේ තියෙන දේවල් වලින් සමහරක් ප්‍රිය වෙනවා සමහරක් අප්‍රිය වෙනවා ඒ මොකද අපි භාගයෙන් නැති අංග සම්පූර්ණ දැක්කේ අංග සම්පූර්ණ දැක්කම මේ ලෝකේ තෝරන්න දෙයක් නැහැ ඊට බලහනට පහළ වෙලා තියෙන දේවල් ඕක හොඳයි මේක නරකයි මේක මංගලයි මේක දුමංගලයි කියන දෙයක් නෑ. අර අර්ධ දැනුම නිසා බාහිර ගන්නේ කල නිසා කුණු වෙන්න බලනවා. ඉතින් ඒකවල සංස්කාර මොකද කරන්නේ? එකතු කරන්න පටන් ගන්න හොඳ දේවල් එකතු කරනවා නරක දේවල් අයින් කරනවා. මෙන්න මේ දේ කරනකොට ඒ කියන්නේ අවිද්‍යාව නිසා අර්ධ දැනුම නිසා අපි සමහර අස්තිවට මනාව වෙනවා සමහර දේවල් පමනාප වෙනවා. මෙන්න මේ මනාවමනාප ගති අනුව තමයි රැස් කිරීම ඇති රැස් කරන්න ඕනකමක් නැහැ සියල්ල සමානව දකින්න ඕන සියල්ල සමානව නැත්නම් සියල්ල ඇති හැටියෙන් දකින්න මෙන්න මේ විදිහට අවිද්‍යාවේ අර්ධ දැනුම නිසා සංස්කාර කියන සමහ එකතු වීම ගැතිය නිසා අනිවාර්යයෙන්ම සංස්කාර ඇති වෙනකොට චේතනා පහළ වෙනවා එකතු කරපු දේ වැඩි කරන්නේ නැත්තම් මට කරදර කරන දේ නැති කරන්න නැත්තම් කියලා නිතරම චේතනා පාල කරනවා අපි හිතමු දැන් අපිට එදිනදා වැඩ චේතනාවක් පහළ වෙච්ච අවස්ථාවක් අපි හිතනවා ඉගෙන ගන්න කාලේ මම දොස්තර කෙනෙක් වෙන්න ඕන එහෙම නැත්නම් ස්ටේෂන් මාස්ටර් කෙනෙක් වෙන්න ඕන මොකක් හරි අපි හිතනවා ඒ හිතනවත් එක්කම ඒ අපි හිතින් මවා ගන්න චරිතයට අනුව උද්‍යෝගිමත් මමෙක් උච්චුම්ම ආත්මයක් ඇති අපේ හීන ලෝකේ විතරන මම දුස්ත කෙනෙක් වෙච්චාම මෙන්න මෙහෙමයි කරන්න කියලා ඒ ඇති කරගන්න මමයා එහෙම නැත්නම් ඒ ඉස්සරහට ගන්න ප්‍රක්ෂේපණය කවදාකවත් මේ දැනෙන්න කත්තේ නෙමෙයි ඒකෙදි අලුත් එකක් ඒකෙදි නවම එකක් ඒකෙදි කුතුහල දැනෙන එකක් ඉතින් ඒක මෙතනilla ගන්න බෑ ඒ නිසා මේ මට්ටමට ජීවත් වීමට දැඩි අදිෂ්ඨාන ගන්න වෙනවා. දැඩි ප්‍රාර්ථනා කරන්න වෙනවා. දැඩි ක්‍රියාමාර්ග ගන්න වෙනවා. මේ ක්‍රියාමාර්ග ගැනීමේදී සමහරක් අපේ රුචි අරුචිකම් පාවා දෙන්නත් වෙනවා. දැඩි අදිෂ්ඨාන ගන්න වෙනවා. ඒකට මොකද වෙන්නේ? අර අලුතින් ඇති කරපු මමයා නැත්නම් මම හිතාගත්ත චරිතය අපිට කියන්න පටන් අර ගන්නවා. ඔබ ස්ටේෂන් මාස්ටර් කෙනෙකුට ඔහොම ඉඳලා බෑ. පිරිසිදු කියන බලපෑම. ඒක තමයි පිරිසිදු වෙන්න. මේ විදිහට අලුතෙන් ඇති කරගත්ත අපි හිතින්ම වගත්ත චරිතේ මේ අපි ඉන්න චරිතයට විධාන කරන්න පටන් අපි නිකම්ම වායයක් බවට පත් වෙනවා. ඇත්ත තමයි හින්දොත්තර කෙනෙක් හරි වගේ තත්ත්වයට යන්න දැන් බෑ මේකේ පාඩම් කරන්න ඕනේ භගවත් වෙනකොට මේ මේ විදිහට හැදෙන්න ඕනේ කියලා අන්නේ ඇති කරන දේ නිසා අලුතෙන් අපි අද හදාගත්ත හිතාගත්ත ආත්මය මේ හින නාම රූප ලෝකෙ නෙවෙයි ජීවත් වෙන්නේ වෙනමම හින ලෝකෙක තමයි ජීවත් වෙන්නේ. මේක නිසා අපි ජීවිත අලුත් මේ නිසා අපිට මේ ආත්මයක් තියෙන සැලසුමක් තියෙන ඉස්සරහක් බලන්න පුළුවන් මේ ජීවිතේ නාම වෙන්නේ හැම වෙලාවෙම අපි අලුත් චේතනා පහළ ඒ චේතනා කවදාකවත් මේ දැන් තියෙන අඩුපාඩුකම් වලින් හදන්න බෑ. ඒක නිසා අලුතෙන් නාම රූප ලෝකයක් ලෝකයක් අපි හිතින් හිතා ගන්න. නමුත් ඒ දෙයට යන්න මේ කියන එක මේ කියන රුචියකම් පෞෂත්ව ටික ටික භාවක ආවදින්න වෙනවා. ආන් ඔය විදිහට සංස්කාර නිසා අපි අලුතෙන් විඥානයක් පහළ කරගත්තා පස්සේ මේ බවට පත්වෙන්නේ නැත්නම් චේතනාවක් නිසා අපි අලුත් චරිතයකට හැඩගැහෙන්න සූදානම් වෙනකොට ඒ චරිතයට ගැළපෙන නාම රූප ටිකක් අපි හිතින් හිතා ගන්නවාමයි. ඒකට කියනවා විඤ්ඤාති නාම රූප කියලා. විඥානෙ විසින් හිතින් හිතාගන්න නාම රූප. ඒ නාම රූප මේ දැන් දිනකට වැඩි වෙනස්. ඒක නිකම් හිතින් හිතාගන්න දෙයක්. නමුත් මේ නාම රූප தත්ත්වයට යන්න දැන් කියන தත්ත්වයට වැඩි අපිට කැපකිරීම කරන්න වෙනවා, අදිෂ්ඨාන ගන්න වෙනවා. අපේ වෙනස් කාසිට වෙන්න වෙනවා. එනිසා විඥානෙට හේතු වෙච්ච චේතනාව අපි සංස්කාර කියලා. ඒකේ නැත්නම් මේ විඥානය ඊට ගැළපෙන නාම රූප ලෝකයක් හිතේ මවා ගන්නවා. ඒ මවාගත්ත නාම රූප ලෝකය අපිට ආත්මයක් දෙන. ඒකට විඥානය කියලා කියනවා. මේ හිතවිල්ලක්, චේතනාවක්, ආසාවක් පහ වෙන වාරයක් පරදාපි පැටලෙලා උපදිනවා. මැරිලා උපදින හැම වාරෙම ඒ උපදින උපදින ආත්මයේ සුදුසු නාම රූප ලෝක අපි මවා ගන්නවා. අපි දන්නවා සාමාන්‍යයෙන් අර මුතුන් ගල හැට විදියට මනුස්සයෙක් කතා. ඒ මනුස්සයා කම්මැලි. මිනිහා බුද්ධයන් ගේ ඉස්සරහා මුරුක ගහක යන්තම් මල් පිපිලා. මිනිහා බුද්ධයන් කල්පනා කරනවා දැන් මේ මුරුක ගහේ මල් පිපිලානේ කියන්නේ. ඒක යන්තම් දුගුළු. මේක දැන් ලොකු වෙනවා මම බුද්ධයන් කියන්නේ නැකත් ඔක වෙනවනේ. මම බුද්ධයන් ඉන්නේ දැන් ඔබ වැවේ. ඔබ වැවෙච්චාම මේරුණාට පස්සේ මුරුමසික දීලා කඩන් පොළට. පොල්ද ගිහිල්ලා මට සුදු මුදලයි හම්බෙන්නේ නමුත් ඒකෙන් මම පුංචි එළිපැටියෙක්. එළුවා කියන කතාව ඕම ඉක්මනට වැවෙන කතාවක්. ඒක ඊට පස්සේ ඒක ටිකක් ලොකු වෙනකොට මම මේ එළුවගේ පැටව ගහගෙන පුළුවන් තරම් ඉක්මනට එළුපට්ටියක් හරි. ඊට පස්සේ මම එළුපට්ටිය විගොල්ල හරකෙක් කරා. හරි කරගත්තා පස්සේ හරක බෝ කරගෙන හරක් පැටියක් කරා. ඊට පස්සේ මම හරක් දෙන්න තුනේ විකුණලා මේ ගේ වටේට හොඳට වැටලා පොන්චේට හොඳට හදා. හදාගත්තට පස්සේ මට පුළුවන් යමක්කමක් තියෙන කෙනෙක්ට හොඳ යමක්කමක් තියෙන දැනකින් කරපාරක් බලන්න. ඒ නිසා මම දාට බඳින්නේ දැන් කරන්නේ මම පොසත් වුණාට පස්සේ මම කරපාරක් බලන්න. බැලුවා ඊළඟට දැක්ම හොඳ අස්සකරක් කරලා. අස්සකරක් කරන්නේ මම නෝන මාතත් එක්ක ඉඳගෙන අස්සකරක් පදිනවා. කොහොම කියලා යන්නේ දිගට දිගට හීනමම යනකොට කල්පනා වෙනවා. දැන් මේ විදිහට පුංචි ගේ තියෙන්නේ පොතෙන් තාක්ෂ කරත්තේ ගන්න බෑ. මොකද ඒක මුරුංග ගහ ආරක්ෂලා තියෙනවා. මිනිහාගේ ඒක ගන්න දැන් ඕකට හොඳ වැඩ කරන මුරුංග ගහ කපන්නවා කියේ. කීලා නිින්දෙන් අවදිච්ච ගමන් ගිහලා මුරුංග ගහ කපනවා. අර මත්තේ පොසත් වෙලා ගන්න කරත්තට පාර හදනවා. ඒක තමයි මුරුංග ගහේ දාන මුරුළු තියෙන්නේ. ඔක්කොම එතන ඉවරයි. උන්වගේ සිහින ලෝකෙක තමයි අපි හැමදාම ජීවත් වෙන්නේ කොච්චර කරත් තැත නැතුව කිසිම විලිගැටියක් නැතුව අපිට තරම් නොවෙන තත්ත්වයක් අපි නිතරම හිතාගෙන ජීවත් වෙනවා. ওই ජීවත් වෙන ලෝකෙට මේ කියන නාම රූප වලින් හරියන්නේ. ඉතින් බොහොම උත්තර වර්ගයේ නාම රූප වගේ හිතාගෙන ඊට ගැලපෙන්න තමයි අපි හැම වෙලාවෙම ජීවත් වෙන්න හදන්නේ. ඒ නාම රූප අනිවාර්යයෙන් මේ දැනෙනවට උතුම් ආත්මයක් උතුම් තත්ත්වයක් ඒ නාම රූපෙහි නැවතම මේ විදිහට විඥාන විසින් නාම රූපයක් ඇති කරනවා ඒ නාම රූපේ නැවත විඥානයක් ඇති කරනවා ඒ විඥානය නැවත නාම රූපම වනවා මේ මේ දිගට යනකොට මේ විඥානපච්ච නාම රූපං කියන්නේ මැරිලා උපදින්න ඕනේ නෑ මේ ජීවිතය ඇතුළත චේතනාවක් පහළ වෙන හැම තැනකදීම කරන්නේ ඒ කර්ම නිසා අනිවාර්යයෙන් මේ පුද්ගලයා හැම චිත්තක්ෂණයකම වෙනස් කෙනෙක් බවට පත් වෙනවා. ඒක අපි වෙන කෙනෙක් අපිට උන්ට රසාවක් හම්බුනොත් අපි කියන රසාවම ඉස්සෙල් මනුෂ්‍යයෙ පස්සේ මනුෂ්‍යය. විවාහ වුණාට පස්සේ කියන ඉස්සෙල් මනුෂ්‍යයෙ පස්සේ මනුෂ්‍යයෙ විශාල ජීවිතයේ සිද්ධි වල දෙන අපිට ටිකක් බාර ගන්න. නමුත් නිදාගන්න පුද්ගලයන් නෙවෙයි අපි අපිට වෙන්නේ. අවදින පුද්ගලයන් නෙවෙයි දවල් වෙනකොට. දවල් වෙනකොට ඉන්න මනසන්නේ හැන්ද වෙනකොට ඉන්නේ හැම චිත්තක්ෂණයකම විශේෂයෙන් මතක තියාගන්න චේතනාවක් පහළ කරන සෑම චිත්තක්ෂණයකම අපි අලුතෙන් හීන ලෝකයක් ඒ මවන හීන ලෝකයට ගැළපෙන මම ආයෙන එක තමයි මම ජීවත් වෙන්න හදන්නේ. ඒක නිසා බලනකොට අපි ඉන්නේ හීන ලෝකයක. ඒක ධර්මයන් සඳහන් කරලා තියෙනවා. සබ්බේ මුතු ජන උම්මත්තා මේ සීලම පුතඥයෝ මරණින්ගේ පසු වෙන නිදිමරගාතින පිරිසක් වගේ. ඒගොල්ලෝ ජීවත් වෙන්නේ ඒ ඒ කට්ටියගේ නාම රූප ලෝකවල. ඒ ලෝකවලට ගැලපෙන ආත්ම හිතික ඉන්න මිසක් මේ මම දැන් මෙතන කියන තැන මුළු ජීවිතේම නැහැ. වර්තමාන මොහොතේ ඉන්නවට වැඩිය හොඟක් සැපයි අතීතය ගැන කල්පනා කරගෙන අනාගතය ගැන කල්පනා කරගෙන. නිසා ඕනම කෙනෙක් තරක කරන්නේ කියනවා මේ වර්තමානයේ ඉන්නේ නිකන් කියලා. ඊට වැඩි හොඳයි විචි වැරදි නතර කරන්න අතීතේ ගැන කල්පනා කරන්න. එතන මාතු සම්සම් පිළිබඳව අනාගතය ගැන කල්පනා කරන්න. නමුත් කාටවත් තේරෙන්නේ අතීතය ගැන කතා කරන සෑම චිත්තක්ෂණයකම වර්තමානයේ දෙන්න තියෙන අවස්ථාව කැපෙනවා. අනාගතය ගැන කල්පනා කරන සෑම චිත්තක්ෂණයකම වර්තමානයේ හිතකර තියෙන සතිය ප්‍රමාදේ අප්‍රමාදී කැපේ. නමුත් වර්තමානයේ රස නීරසයි ඒ නිසා අපි අතීතය ගැන කල්පනා කර කර දවස ගත කරනවා. අනාගතය ගැන කල්පනා කිරීමත් වර්තමානයේ වැඩි රසවත්. ඒ නිසා ඒක ගැන කල්පනා කරපිට. ඒ ගෙදර තමන්ගේ තන නැත්නම් වර්තමාන මොහොත බොහෝම ජයත පමණයි. ඒ වගේම මෙතන දැන් මෙතන මම දැන් දැන් කියන එක නෙමෙයි මෙතන ගැන කල්පනා කරුවොත් මෙතන ගැන කල්පනා කරනට වැඩිය උඟා විචිත්‍රයි හිත පුතු හැවෙනවා උනන්දු වෙනවා ඒ වෙන තරම් ගැන කල්පනා කරන්නේ මෙතන ඉතින් කල්පනා කරලා දැන මෙතන ඉන්නේ කෙනෙක් ඒකට අපි දන්නේ නැහැ වෙන අනාත්මයක් තනමනතර කොතන කල්පනා කරත් ඒක වෙන්නේ මගේ හිත මෙතන තියාගන්න බැහැ ඒකම හිතට එකවර එකයි කරන්න පුළුවන් ඒ වගේම තමයි මම ගැන මම කල්පනා කරනට වැඩිය මම ප්‍රිය කෙනා ගැන මම කල්පනා කරනවා. එහෙනම් අනුන්ට අනුකම්පා කිරීම ගැන කල්පනා කරනවා. නානාත් දේවල් ගැන කල්පනා කිරීම හිත කුප්පංචුයි. හිත විචිත්‍ර කරනවා. ඒ නිසා අපිට ලොකු සතුටක් තියෙනවා. වර්තමාන මොහොත පැනලා මෙතන පැනලා මාව අමතක කරලා මේ අතන මෙතන ඊයේ හිට අනුන් ගැන කතා කරන නිසා ඔච්චර රේඩියෝ එකේ channels තියෙනවා. ටෙලිවිෂන් එකේ channels ගොඩාක් තියෙනවා. පත්තර කිලෝරක් ඒ නිසා ජනමාධ්‍ය හොඳට දන්නවා. මිනිස්සු පාලනය වෙන්නේ මම දැන් මෙතන කියන යථාර්ථය නෙවෙයි ජනමාධ්‍ය විසින් දෙන ලනුවල. ඒ නිසා අද විශාලම දයාවෙන් තියෙන්නේ ජනමාධ්‍ය ශාස්ත්‍රය. එන්න අපිට ගැළවෙමක් නැහැ. කවදාකවත් අලුවෙන්න බෑ. ඒ මොකද මේගොල්ලෝ දෙන දේ තමයි අපිට බාර ගන්න වෙන්නේ. ඒගොල්ලෝ කවදාකවත් පුහුණු කරලා නැහැ. මේ මම දැන් මෙතන කියලා අද්දකිය හැකි. දෙවියෙකුට බ්‍රහ්මණයෙකුටවත් අපිට අභියෝග කරන්න බැරි වර්තමාන මොහොතට අවදි අපි අමතක කළ බොහෝම කල්. අපි වෙනුවට අතීතයේ අනාගතයේ අතන මෙතන අනුන් ගැන ඕන තරම් තොරතුරු ගැන අපේ අලුත් අපි කියන්නේ. නමුත් මම දැන් මෙතන කියලා ඇහුවොත් එතෙන් ගේන්න බැරි නෑ. ගිනවන හරි නීරසයි. ඒක කිසි මේ yaadena ගැටයක් නෑ, හිත අලුත් කරන ගැටයක් නෑ, කිසි කරන ගැටයක් නෑ, කුතුහලයක් නෑ. ඒක නිසා අපි යන්න වෙලාවක ඊයේ හෙට දෙකට හිත ගියේ නැත්නම් නිකන් හරි හිත වර්තමානට වැටුණොත් ඒ වගේම අතන මෙතන හිත යන දු ඉන්න තැනටම ආවොත් Taman යනටම ආවොත් පුදුමාකාර පාළුවකින් විතරයි. ඒකයි නන්දගන්නේ නිතරම සිංහල කියන්නේ කාරණාව කාරණාව යන්තම් අපේ වන්දනාව මට හරි පාළුයි ළමියෝ. අපිට පොඩ්ඩක් අර විවේකයක් හම්බෙච්චාම අපි සැලසුම් කරන වන්දනාවක්. පික්නික් එකක් පුතක් බලන්න. ඒ විදිහට පොඩ්ඩක් අහන්න. නැත්තම් කන්දු ඇටේ කකුල තියන අල්පෙසත් එක කතා කර කර ඉන්න. මොල් ඔය සෑම දෙයක්ම කරන්නේ අර වර්තමානයේ අත්තාවෝ හිත එනකොට තියෙන බය එනකොට තියෙන අසරණ ගතිය පහළුවතිය මගා ඒ කියන්නේ අර විඥානයේ විසින් ඇති කරන නාම රූප දෙක කවදාකවත් මේක විඥානය ඇති කරයි කියලා දැන ගන්නවට පුදුම බයක් තියෙනවා. අපි කොහොම හරි ඇති කරපු නාම රූප දෙකේ මත් කරලා ආශ්‍රයලා ඉන්නවනම් විඥාණයට මේ නාටකම දිගටම නරනවා තමයි. උපමාවකට කියනවා අපි මැජික් කාර්යයක් මැජික් ප්‍රශ්නයක් පෙන්නකොට ඒ මැජික් කාර්යය කවදාකවත් කැමති නෑ. ඒක තියෙන ට්‍රික් එක දරනවා. ඒකට ඒ ධායේ ලක්ෂණ දිගට කරන්න බෑ. ඒ නිසා මැජික් එක අපි ඉස්සරහින් බලන වෙනුවට ට්‍රික් එක බලන සුළුව වේදිකාවේ පිටිපස්සකට එහෙම ගියොත් මෙලිටන් කියලා කියන්නේ විකෘණියක් විසින් බොහෝ දෙනෙක් මෝඩ කරන වැඩක්. ඉතින් අපි උඩ හල්ලි කියලා කටක් කරගෙන බලාගෙන ඉන්නවා. මොකද දර්ශනේ දැකපු දවස හරි ලැජ්ජාවක් ඇති වෙනවා. මේක පුහු ඊවා තමයි කියන්නේ අස්පෙන්ඩි කියලා අපි කියන්නේ. මේ අපි මැජික් කාර්යයක් නැතුව අපි විශ්ින්ම කරන නිසා සර්වඥාන්දේ සඳහන් කරන විඥාණයට මායාකාරයක් කියනවා. විචාකාරයක් කියනවා. ඉතින් මේ විඥානයේ විසින් පෙන්නන දේ තමයි අපි දැක්කා කියලා, අහුවා කියලා, අත්දැක්කා කියලා කරගෙන කරගෙන යන්නේ. ඒ නිසා කවදාකවත් මේ විඥානය හදන ලෝකේ විඥානය දැක්කන්න හම්බෙන්නේ. ඒක උපමාවක් කියනවා නම් අපේ ඇහැට කවදාකවත් අපේ ඇහ කරන්න බෑ. ඒක බලන්න කන්නාඩියක් ඕන. කන්නාඩියෙන් පෙනෙන ඇහැ නෙවෙයි ඇහි ප්‍රතිබිම්බය පමණයි. ඉන්දසක් එක හැදක්කයි කියලා කියනක බොරුවක්. මම බලල්පැකියෙක් ඇස්තරින්ගේ ඉස්සල්ලා ඒක ජීවත් වෙන්නේ ඇතුළේනේ ඇස්පෙන්නේ. ඇහ ඇරිච්ච ගමන් උගේ අවධානය පිටතට යනවා. ඒක නිසා අපි පණ ආව බලල්පැකියට ඇත්තේ කාව උදන් සම්පූර්ණ වුණා කියන්නේ. නමුත් වෙන්නේ මොකද්ද? ඇතුළට යන කෙනෙකුගේ හිත පිටතට යන එක විතරයි. අර ඇතුළට යනකොට නම් බැරි වෙලා හරි උට මම දැන් මෙතන ඉඳී ඉඳී ඇද්ද ගන්නකොට පස්සේ කවදාකවත් ආයෙ අනිවාර්යෙන් මේක අතෙන්ට මෙතෙන්ට ඊට හෙටට අනිත් බලකට කියන දිහාට යනවා මිස Taman දිහාට ඒ සමේ සෑම ඉඳුරෙකම පින් කරලා ලැබුවට ඕක දෙපැත්ත කැපෙන කඩුවා. ඔක හරියට පාවිච්චි කරගන්න බැරි වුණොත් අපි නන්නත්තාරෝ. අපි මවුන් ලෝකයකට මත් කරනවා. මේ මවුන් ලෝකේ රජ කරනවා. ඉතින් ඊට පස්සේ අපි කවුරු මොනවා කිව්වත් අපේ තණ්හාව නිසා, අපේ දෘෂ්ටිය නිසා, අපේ මාන්න නිසා මේක මම දැක්කදී, මේක මම අතගාපදී, මේක මම කියපුදී ඔබ ඔබ හොඳ නැහැ කියන්නේ කියලා. ඉතින් වාද විවාද, කලා විවාද, තෝතෝ වරවර පළපළ කියලා වගේ. කවදා හෝ මේ විඥානයේ විසින් ඇති කරන ස්වභාවය එහෙම නැත්නම් විඤ්ඤාතිය දැකගත්තු මුළු ලෝකෙම මායාව. මුළු ලෝකෙම මැරීමක් ඒ නවුන් කාර්යය නැති කරන අදහසින් තමයි නැත්නම් නවුන් කාර්යයකට ඉඳ නොතබන අදහසින් තමයි ලබෝතන සඳහන් කරේ මේ නාම රූප ආනන්ද කවදාක විඥානය නැතුව කෙරෙන්නේ ඒ කියන්නේ මේ නාම රූප මැවුන් කාර්ය බාහිර ආත්මයක් හෝ බාහිර බලවේගයක් නැහැ ඒක මවන්නේ විඥානය විසින් නමුත් විඥානේ තනි කරගෙන මේ පටිච්චසමුප්පාදේ කවදාකවත් ඒක හේතුක නෙවෙයි. අපි සාමාන්‍ය සඳහන් කරනවා කාහකින් මල් හට ගන්න, මලෙන් ගෙඩි හට ගන්න, ගෙඩියේ ඇට තියෙන, ඒ ඇටේ බැලගත්තම තව ගහක් හට ගන්නවා, ඒ ගහෙන් තවත් කොළ මල් එනවා, ඒකෙ ගෙඩි හට ගන්නවා, ඇට එනවා මේ වගේ එකින් එකට එකින් එකට යන પરම්පරාවක් වශයෙන් අපි පරිච්ඡම්බාදී අවිජ්ජාපච්චය සංකාර සංකාරපච්චය විඥාන විඥානපච්චය නාම රූප කියලා ඒක ඊයේ ක්‍රමයකට පෙන්නනවා. නමුත් කවදාකවත් මේක නෙවෙයි සත්‍යය. සත්‍ය නම් ඒ පළවෙනිම අවිද්‍යාව කියන මුල්ම මුල්ම වෙන්නේ ආශෝධනකේ. මොන අවිද්‍යාව සහිත අනිකුත් චෛතසික සේරම එතන තියෙනවා. නමුත් අනික් චෛතසික යට කරගෙන අවිද්‍යාව ඉස්පතු වෙනකොට තමයි දෙයක් භාගයට දැකලා දැක්කයි කියන ගන්නට නැත්තම් තමන් හිතාගත්ත දේ අත්දකපු දෙයක් හැටියට අපි මායාවට ගන්නවා. ඒකෝ චේතන සංස්කාරයක් තියෙනවා විඥාන තියෙනවා නාම රූපත් තියෙනවා. නමුත් ඒ අවිද්‍යාව රජ වෙලා කියන චිත්තක්ෂණයක් එක්කම ඒ රජ අයින් කරලා සංස්කාර වැඩි අර චෛතසිකම මතයි. සංස්කාරය ඉස්සෙල්ලා කියන ආකාරයට දැකපු දෙය මෙහෙම නම් එහෙනම් ඔය කියන විදිහට අර්ධ දැනුමේ මෙන්න මේ ටික රකින්න ඕනේ මේ ටික නැති කරන්න. මේ ටික මම රස කරගන්න. මේ රස කිරීමෙන් මම මේ මේ ආකාරයේ චේතනා වැඩගතාන නව අදහස් ක්‍රියාත්මක කරනවා කියන සංස්කාරයේ ඒ තීන්දුව ගන්නවත් එක්කම ඊට සුදුසු චේතනාවත් එක්කම මම එක් පහළ වෙනවා මම මම ඒක කරලා දෙන්නවා. ඒක තමයි මගේ පරම කෘත්‍යය කියලා විඥානයේ රැඳෙනකොට අවිද්‍යාව නැති වෙලා නෙවෙයි සංස්කාර නැති වෙලා නෙවෙයි කියලා රාජ රාජාසනේ මාරු කරන විතර හිතේ. ඒ විඥානය ඇති කරගත්ත ගමන් විඥානේ ඒ තමන්ට බලාපොරොත්තු වෙන හීන ලෝකෙට ගැලපෙන හීන ලෝකයක්. නාමරූප කොටසක් නම. නමල ඒකට ගැලපෙන විඥානය එන්න ඒකට ගැලපෙන ආත්මය ඒක මහපු ගමන ඒ විඥාණයට කටයුතු හමාරයි නාම රූප මුල් තැන ගන්න. මේ විදිහට නාම රූප සහ විඥාන දෙක අතර තියෙන සම්බන්ධතාවය නාම රූප නිසා විඥාන පහළ විඥාන නිසා නාම රූප පහළ කියන තමයි වෙනල කලාව සූත්‍රයේදී සාරිපුත්‍ර සාන්තේ සඳහන් කරන්නේ විඥානයක් නැතුව නාම රූපයකට බඳා හිටින්න බෑ. නාම රූපයක් නැතුව විඥානයකට බඳා හිටින්න බෑ. මේ දෙක එකිනෙක මත ප්‍රත්‍ය වෙනවා මේ නාම රූපයගේ විඥාන විශ්ින් ඇති කරන භවන නාම රූප මතින් සලආයන පස්ස වේදනා ආදී වශයෙන් දිගින් දිගට ගිහිල්ලා අපි මේ අනිත්‍ය දේක මවාගත්ත නිට්‍ය භාවය. අසාර දේක මවාගත්ත සාර භාවයක්. අසුභ දේක මවාගත්ත සුභ භාවයක්. අනාත්ම දේක මවාගත්ත ආත්ම භාවයක් නිසා කවදාකවත් මේක හොඳට කියන්න බෑ. විඥානය කියන්නේ තව කාලෙකදී ඒක විසින් මවාගත්ත නාම රූපේ අපි සත්‍යයේ හෙව්වට මේක නිට්ටය සුඛයි සුභයි හෙව්වට කවදාකවත් හීන ලෝකෙක ඔය කියන ගන්න ගන්න බෑ. ඒ නිසා කවදා හරි අවදි වෙන්න ඕනේ. මේ අපි දකින්නවයි කියලා හිතාන ඉන්න දේ බොහෝ විට අපේ රුචිදී. What you see that you are. ඒක අපේ හිත අපේ විඥානය යම් වෙලාවක ප්‍රියමනාප තත්ත්වයකට වතුනොත් ඒක විසින් මවන ලෝකේ බොහෝම ප්‍රියමනාප දෙයක් වඩපත් වෙනවා. යන්න වෙලාවක අපේ හිත විඥානය අප්‍රියමනාප තත්ත්වයටපත් වුණු ඒක විසින් මවන ලෝකේ තාම අප්‍රියමනාප තත්ත්වයකට ඒක නිසා අපි හිතන යම් වෙලාවක මේ ලෝකේ කල්යාණ මිත්‍රන්ගේ හිගයි මේ ලෝකේ ඡන්ද පරස බුද්ධියෙන් වැඩි කියලා ඒ චිත්තක්ෂණේ පවතින හිත කල්යාණ මිත්‍රන්ගේ ඡන්ද පරස හිතයි යන්න වෙලාවක අපිට හිතනවා නම් අනේ මේ ලෝකේ කොච්චර කෙරුවක්වත් හොඳ කල්යාණ මිත්‍රයෝ ඉන්නවා හොඳට අප්‍රමාදික හොයලා බැලුවොත් පටියක් ඉන්නවා නේද කියලා බැලුවොත් අන්නේම හිතන හිත කල්‍යාණ මිත්‍ර හිත හැකි සංඥාවකින් හිත. ඔය දෙකම චිත්තක්ෂණ පස්සේ චිත්තක්ෂණ කියනවා. ඒක යෝග වෙනසක් කියලා නෙවෙයි තමන්ගේ හිත මාරු වෙච්ච නිසා. අන්න ඕක්තාවද වීම තමයි තමකින් කරන්න බැරි වීම. සමතේ හැම වෙලාවෙම කරන්නේ චිත්ත රූපයකට ලිංග කරනවා. විපස්සනායෙන් කරන්නේ රිංගගත චිත්ත රූපයට අභියෝග කරනවා. මේක චිත්ත මාන්නේ මාවක් මායාවක් පමණයි. මේක අනිත් මේක මම නෙවෙයි මේක මගේ නෙවෙයි මේක මගේ ආත්මෙ නෙවෙයි කියලා එන එන චිත්ත රූපේ ඇත්ත වේවා බොරු වේවා අතීත වේවා අනාගත වේවා අභියෝග කරන්න පුළුවන් නම් ඒ මනසට විතරක් විඥානස නාම රූප සහ නාම රූප විඥාන කියන මේ සංදිස්ථානෙ කෙට්ටු කරන්න පුළුවන්. කෙන්චි කරන්න පුළුවන්. දුබල කරන්න පුළුවන්. එහෙම නැත්නම් අනිවාර්යයෙන්ම පුදුලෙන්නේ මේ ආත්මය මමය පෝෂණය කරන තරයි. ඒක කියලා දෙකින් දිගටම අලුත් සලසමක් හදන්නේ අර පරම තින මොඩකමට මතමේ ඉඳලා. ඒ හදින් දෙවිනුවයි කියලා කියන්නේ ආත්ම සංඥාව දිනනවා කියන එකමයි. කරදුනම අහන්න දෙයක් නෑ බරිච්චාම ඊනමාකට. දිනුවාම අස්විමාකට. ඒ නිසා කොහෙන් ගියත් ගලවනවා. මෙන්න මේ මායාව මේ අනිමඤ්ඤ ප්‍රත්‍ය දැකගෙන සරුවචනාන්තේ දෙන විවසුම් මාර්ගය මොකක්ද? උනාසේ දෙන පිවිසුම් මාර්ගය, ගැලවුම් මාර්ගය මොකක්ද? උනාසේ මතක් කරන සතිමත් වෙනකොට කිසිම පූර්ව නිගමනයකට යන්න එපා. කොයි දේ සමහිතව බලන්න. මේක වේවා මේක නොවේවා කියලා චේතනා මොනම විදියකට කලකන්න එපා. චේතනාව දිනුවම් පරාදයි කරගෙන පරාදයි. චේතනාවේ ඉන්න කොටම දැනගන්න පුළුවන් නම් මම දැන් මේ ආස්වාදයක් පහළ වෙලා තියෙනවා. ඒ ආස්වාදයට වැඩිය මගේ හිත හිතවිලි දිහාට යන්න කැමතියි. මගේ හිත වේදනාවට යන්න කැමතියි. මගේ හිත සද්දවලට යන්න කැමතියි කියලා. ඒ මානසිකාරය කොහාටද යන්න දෙපැත්තම ඕන තරම් මේ ආපතකට වීම කියන කොයි එකටද යන්නේ කියන එක ඒ පුත්‍රයා ඒ වෙලාවේදී ගන්න තියෙනවා. සර්වබලධාරී දෙවියන් වහන්සේවත් එහෙම නැත්නම් අපෙන් පරිබාහිර වෙන කෙනෙක්වත් කරන්න දෙයක් නැහැ. ආනේක දන්නවා අපිට තේරෙනවා නම් මේ වෙලාවෙට රද්දක් තියෙනවා, වේදනාවක් තියෙනවා, හිතවිලිත් තියෙනවා. ඕනනම් ආනාපාන බලන්නත් පුළුවන්. පිම්බි මැරීම කරනවා ඒක බලන්නත් පුළුවන්. අන්න ඒ වෙලාවේදී ඒ කොයි එකට සමාකාරව සලකන්න පුළුවන්කමක් ආපු දවසට අර විඥානේ අලුතෙන් රූප මවන්නේ නැහැ නව රූප බාරගන්නේ නැහැ මොකද අපි කිසිම තැනක අලුතෙන් විඥානයට බදනම් වෙන්න චේතනා පාල කරන්නේ නැහැ. ඕක තමයි අමාරු දෙය කියලා කියන්නේ. ඕක තමයි කියලා දුන්නා තේරුම් ගන්න අමාරු දෙය මොකද අපි හැමදාම චිත්‍ර රූපයක් පමණම මේක කළ යුත්තේ මේක නොකළ යුත්තේ. ඒ නිසා එන හැම දෙයක්ම අපි බලන්නේ මොයේ වර්ණ ගැනීමච්ච කණ්ණාඩිය. ඒ තාකල් අර විඥානයේ කර්ම පුරුදු ගති ආගව ධර්ම අවිද්‍යාව එහෙම නැත්නම් සංස්කාර දිගට ඒක නිසා අපි මේ භාවනා කරගෙන කරගෙන යනකොට මුලින් මුලින් සතිය පිහිටියාට ඒ සතිය කවදාකවත් අවිද්‍යාවෙන් තොරයි සංස්කාරයෙන් තොරයි විඥාණයෙන් තොරයි ඒක මැවීම නොකරනවා නෙවෙයි අපි නොමග නොවරිනවා නෙවෙයි අපි ඒක දන්නවා එතකොට අපි කියනවා ඒ සතියේද ඛණ්ඩ සතිය කියලා කැඩි කැඩි කැඩි කැඩි යන සතිය. සත්‍ය ආනාපාන ටිකක් හිටනවා හිතවිලට වේදනාවට සම්බන්ධ ප්‍රශ්නයක් නැහැ. අපිට අවශ්‍ය කරලා තියෙන්නේ මෙන්න මේ දුර්ලභ දුෂ්කරපත්තේ යටතේදී පුළුවන් තරම් අඛණ්ඩ සතිය අඛණ්ඩ සතියක් බවට පත් කරගන්න. සතිය අඛණ්ඩ වේගන වේගන යනකොට අර හේතු වේදනා ධර්ම විතරක් නෙවෙයි තමන් ගත්ත මූල කර්මස්ථානේ පවා බොහෝ වෙලා ඉන්න පුළුවන් ගැටියක් වෙනකොට අනිවාර්යයෙන්ම මොන කර්මස්ථානයේ ගැටිය දුර්වල වෙන්නේ නැහැ. ඒක සිත්වන්දනා ගැටිය. ඒක අපි කුතුහලයෙන් මොන ගැටිය එන්නේ එන්නේ එන්නේ දුර්වල වෙන්න පටන් ගන්නවා. එතකොට මේ යෝගාර්ථ හොඳ දක්ෂයෙක් නම් හොඳට තමන් පිළිබඳව පූර්ණ නිගමන නැතුව ඉන්න ඕන දෙයක් බාර ගන්න පුළුවන් මධ්‍යස්ථ හැඟීමකින් බලන්න හිත හදාගත්ත කෙනෙක් නම් ඒක හොඳට තේරෙයි ඒ මූල කර්මස්ථානීය නිරත වේගන එනකොට ශරීරයෙන් දැනෙන වේදනත් හිමීට හිමීට හිමීට තුනී වේගන තුනී වේගන යනවා. පිටින් එන රද්ද නෑ එන මට්ටමට වගේ වෙන්න පටන් ගන්නවා. හිතවිලි තිබුණට ඒව නිකන් නීරස මේ බාග හිතවිලි. හිතවිලි කලල රූප බවට පත් වෙනවා. ඉතින් එහෙම තියෙද්දිත් ඒ යෝගාචරය තෝරන්නේ මොකක්ද කියන එක තෝරන්නේ දිගටම ආනාපානේ ඉන්නවද නැත්නම් වේදනා වසන චිත්තාන වසන ධම්මාන වසන කරනවා කියලා යම් යම් දේවල් තෝරනවාද කියලා බැලුවොත් තෝරන්නේ ගියොත් තමයි ඒ නිසා ගත්ත අරමුණේම තුනී කරන තුනී කරන යනකොට මේ සත්‍ය යම් වෙලාවක අඛණ්ඩ සත්‍යයක් බවට සුපතික්කිත සත්‍යයක් බවට පත් වෙනවා නම් හැම අරමුණක්ම සමරස වෙන්න පටන් ඒක රසක් තියෙන එකම රසයක් වඩපත් වෙන මොකද ඒක රස වෙනවා කියන්නේ මෙහෙම බලාගෙන ඉන්නකොට ඒකේ ආනාපාන කැලිටි හිතවිලි කැලිටි ශබ්ද කැලිටි වේදනා කැලිටි ඕන දෙයක් තියෙනවා තමන්ට ඕන නම් තෝරන්න ඕන නැත්නම් තෝරා පැත්තකට ලියන්න ආනෝ තත්ත්වයට එනකොට මෙතන ඉන්න එක්කෙනෙක්වත් උතෙන්ට නොගියයි කියලා මම හිතන්නේ. නමුත් ගිය හැම කෙනෙක්ම උතෙන්ට ගියාට පස්සේ මත් වෙනවා. මොකද්ද කරන්න ඕන කියලා එක්ක දැකවපදෝන එහෙම නැත්නම් කුරාට ඉඳලා ගෙලකන වැටපනිනවා වගේ මන්ද විපස්සනා කරන්න පටන් ගන්නවා කියලා ඔන්න පටන් කරන අත ගාවම යට ඒක දිහා මොනක්වත්ම තෝරේ බේරුම් නැතුව ධ්‍යාන බලනින්දන ආරස්සාකාරී උපදේශය තමයි කියන්න පුළුවන් ගත්ත මූල කර්මත්තානෙටම යන්න එතකොට අනි සෑම දෙයක් වෙනවා ඒ කිසිම දෙයක් තෝරන්න එපා තෝරන තරම තාම සතිය දිවි වෙලා නැහැ තාම සමාධිය දිනු වෙලා නැහැ. ඕක බලන්න තරම් දක්ෂකමක් තියෙනවනම් ඒක තමයි විවේක බුද්ධිය පහළ වෙන්න හොඳම තැන. ඔය යන්නම් පහළ කරගත්ත සතිය හොඳ ඝන බහල වෙන්න. ශක්ති සම්පන්න වෙන්න නම් ඕකට හොඳට ගල් වෙන්න ඕනේ. අත ගන්න යන්න දාගන්න. ඒක යන්තම් මේ තෙත් වෙන්නේ වෙලා. ඒක නැතුව ඒක ස්ටෙක් වෙන්න ඉස්සෙල්ලා ගෙඩි එකක් හරි ෆ්‍රිජ් එකෙන් ගත්තොත් ඉන්වර්ටර් කැලේ ගන්න බෑ. ඒ වැක්කරන්න බෑ. මේ සෙට් වෙන්න සෑය කාලයක් ගන්න සීසන් කරනවා කියන එක ඕකට තමයි අපිට වෙලා නැත්තේ. ගොඩනේ පොතෙන් යන්න ගන්නවා. ගියාට පස්සේ උතුම්ට ගියාට පස්සේ මේකට වෙන්න ඇරලා පුදියා බලන් ඉන්නවා කියන එක තමයි අමාරු දේ. ඒක නිසා හින්දු හින්දු ආගමේ හෝ මට්ටමට ගෙනියන කෙනෙක් ඔය විශේෂම රමණ මහර්ෂි මුළු දර්ශනයම පිළිගොල්ල පෙන්ලා දීලා තියෙන තනි වචනයට සුම්මයි කියන්නේ. දෙමළේ සුම්මයි කියන්නේ නිකන් හිතපන්. මේක ඇඟිලි ගන්න. ඒක හුස්සන් දෙපයි කියලා සම්පූර්ණ දර්ශන වේදාන්ත අද්වෛත වේදාන්ත සම්පූර්ණ පිළිගොල්ල තියෙන පොතේ තනි වචනයට සුම්මයි. අපිට බැරි යෝග තමයි. මුන්නම විදියෙන්වත් මොනවත් නොකර ඉන්න අපිට බෑ. මුන්නම හරි කාගාරේ ගොනු කන්දරේ ඇඟිලි ගන්න. ඇඟිලි ගැවි නැත්නම් උනවා. ඒක නරවතනාලේක දවසක් කැවිලා. ඒ අන්‍ය සාස්ත්‍රයේ ශිෂ්‍යෙක්. අතකට කියනවා මේ අපේ සාසුන් වහන්සේ පිළිබඳව ලොකු ශ්‍රද්ධාවක් තියෙනවා. බොහෝම හොඳයි. මේ මේ මේ දේවල් ගොඩාක් දේවල් යාගෙන ඒ දක්ෂකම් ඒ ශිෂ්‍යකේ සර්වඥාන්සේ කිසිම බාධාවක් කරන්න ආනන්ද ලහනවා. මේ සර්වඥාන්සේට මේ ගුරුනාන්දට කය කියක් මොනවක් නොකර නිකන් ඉන්න පුළුවන්. පැය එහෙම නම් ටිකක් පුළුවන්. පැය දෙක බෑ. පැය තුනක් බෑ. වරුවක් බෑ. දවසක් බෑ. දවස් තුනක් බෑ. දවස් හතක් බෑ. තන්තන් පැයක් විතර ඉන්න පුළුවන්. ඒ ලබතනාච කියනවා මම විතරක් නෙවෙයි මගේ ශ්‍රාවකයෝ හොඳට ඒක බුදුත්කාට පස්සේ නිරෝධ සමාපත්තිය සමග පැය දවස් හතක් මොනක්වත් නොකරේ. ඕක තමයි මගේ තියෙන ධර්මයේ තාඥාය. පුළුවන් නම් කරලා බලන්න. නිකන් ඉන්න. උත්තරී විපස්සනා කියන්නේ. නිකන් ඉන්න දෝගන හැම දෙයක්ම ඇනිලා අනාගෙන අනාගාම වෙන්න හම් වෙන්නේ අනකර. ඒ නිසා හොඳට භාවනා කරපත් උනට පස්සේ ඕකෙන් නාම රූප මවන්න යන්න එපා. ඒ මවන නාම රූප වලට ආත්මයක් දෙන්න යන්න එපා. ඒක දෙන්නකොටම මවනකොටම හිතාගෙන තියෙන්නේ ආශ්‍රත් ප්‍රසාදයට යන්න. ඒ මැවීම සමාත ආලෝකයක් වශයෙන් පෙන්නීට තියෙනවා. ඒ මැවීම තමයි කයි පහසුකමක් විදිහට පෙන්නීට තියෙනවා. කවේ සැලීමක්, කයි දාඩිය දැමීමක්, කෙල වතුර දෙලක් ඕන දෙයක් වවන්න පුළුවන් මේ හිතට. ඔය මවන සේරම කියේ ආරසාවට අර ඉතින් ධ්‍යාන උදව් කරපු ආනාපාන විඳලා මේ සැලෙන ගතිය ඇති වෙන්නේ නැති පවතින හැටි නැති වෙන හැටි හොඳට බලන්න පුළුවන් නම් ඒකට තමයි අපි කියන්නේ ඇලීනෝගසිනවා කියන්නේ පූර්ව නිගමනවලට නැතුව ඉන්නවා කියන්නේ එහෙනම් මේ කාය ලොකු වෙලා ලොකු වෙලා ලොකු වෙලා බලපං කොම්බනවානේ මුළු විශ්ව පුරාම පැතිරෙනවා පේන බොරු නෙවෙයි ඇත්ත නෑ නමුත් ඒකක්වත් මම නෙවෙයි මගේ නෙවෙයි ආත්මෙ නෙවෙයි කියලා. ඉතින් යන්න හේතු වෙච්ච ආනාපානෙ මෙන්න නම් මොන්න තරම් කෙලස් නම් තවන වැඩක් මොන්න තරම් සද්ධාාවක් මොන්න තරම් සතියක් මොන්න තරම් සමාධියක් මොන්න තරම් ප්‍රඥාවක් මොන විදිහට මොන්නම හරි දෙකේ මේක අගේ ආඩම්බරේ කරන ගත්තොත් එන්නත් මේක එපා නොදකින් කියන ගත්තොත් සම්පූර්ණ අවුල් ජාලාවක් වෙනවා ඒක නිසා ඔය මූල කර්මස්ථානයේ සිංහේකන යනකොට විශේෂයෙන් මේ මේ විඥානය ඉන්ද්‍රයන් හා බැඳිච්ච මට්ටමේ ඉඳලා එයා gedara වෙලා අනන්‍ය ප්‍රතිපද මට්ටමට යනකොට අපි හුඟා දාඩි දානවා. අපිට ස්පර්ශ නැති තත්ත්වයකටපත් වෙනවා. දැන් මොකද කරන්න ඕන කියලා කලබල වෙනවා. මොකද හේතුව මේ විඥාන කෙට්ටු වෙන්න පටන් ගන්නවා. මේ විඥාන කෙන්චි වෙන්න පටන් ගන්නවා. මේ විඥාන පට වෙන්න පටන් ගන්නවා. ඉතින් අපි කාගෙද ඡන්දේ කොහොම උලංග හදාර විඥාන ජීවිතයටපත් කරන්න හදනවද එනතම තව දුරටත් බෙලහීන කරන්න නොසැලී ප්‍රමාදී මධ්‍යස්ත උපේක්ෂක මේක දිහා බලන්න මෙන්න මේ දේ දන්නවා එන්න එන්න භාවනා දිගට යන්න යන මොකද වෙන්නේ ආනාපානේ තවත් ඉතාසිය මට්ටමකට යන තරමට සතිය දියුනවා. ඉතාසිය මට්ටමට යන තරමට අප්‍රමාදය දියුනවා. අප්‍රමාදයේ සත්‍ය සම්මේ ආනාපානේ ශිව මට්ටමට යන්න යන්න යන්න යන්න සමාධි ප්‍රඥා දෙකේ වැඩෙනකොට නීවරණයන්ට ඉන්න බැරි කටකටපත් වෙනවා. ඉවරණ කියලා කියන්නේ අවිද්‍යාවට ඔතන ඉන්න බෑ. මොකද ආනාපානේ 11 ආකාරයෙන් පේනකොට නොදැක්ක පැති අඩු වෙනවා දැක්ක පැති වැඩි වෙනවා. එතකොට අර අවිද්‍යාවේ තියෙන අඥානතාව වෙනකොට ඥානතාව වෙන වටනවා. පහළ වෙන්න වෙන්න තමයි තේරෙනවා සංස්කරණය නොකර ඉන්න තරමට තමයි මේකේ ඉතුරු මූණක් ටිකක් බලන්න පුළුවන්. සංස්කරණය කළොත් එංගලි ගැහුවොත් එවිස්සු අපේ හිත එකලස කරගන්න. සතිය නැති වෙනවා, සමාධිය නැති වෙනවා. ඊට පස්සේ අර දැකපු දේ දැක්කා කියන නම්බු විතරයි තියෙන්නේ. සර්වඥයන් කියන්නේ දැක්කම තව ගොඩාක් බලන්න කියනවා කියලා ආනපන දැකපු හරි අඩුයි ඒ හැල්මේ කඩාවිද ගන්නට කිසිම අතපය හොලවන්නත් බෑ ස්පිල්ලන් ගන්නත් එපා මුන්නම තැනකටවත් යන්නත් එල්ලෙම බලන්න නම් සංස්කාරයෙන් දෙන්නේ කේචේ කරන්න පුංචි වෙන්න ඒකට චේතනයි අනේ මට මේක වේවා අනේ මට මේ නොවේවා කියන කිසිම චේතනාවක් නැත්නම් විඥානයේ හරියට විචාර ගහ හුප්පාවක් යට කරන පැවිච්ච වැලක මූල සිඳල ගන්නවා. විශාල රසෝපාවක් කියලා කියන අකලියෝ ඒ මේ ගංගියා වැලක් නැත්නම් පුස්සලක් කියන මූල කැපුවට කවදාකවත් ගහන වෙන්නේ වැල නෙවෙයි. හොඳට කොළදාව තියෙනවා වගේ තේරෙන්න පටන් ගන්නවා. වැසක් කරනවා අර වතුර හේරම කොළවලට උරාගෙන ඒක උඟක් පැතිලා තියෙන නිසා ලේසියෙන් මැරෙන්නේ. ඒ වුණාම ඒ වගේ අපි අර චේතනා නැතුව ඉඳීමෙන් විඥානයේ මුල සින්දට විඥානේ වේලෙන්න පටන් ගන්නවා. ඒක එහෙමම උජාරු භාවයෙන් තියෙනවා. අටුවාව බෙල්ලා දෙනවා. එවැනි වැලක මලුත් පිපෙන්නේ තියෙනවා. හැබැයි එකක් කවදාකත් ඒ මලක් පිළිහට ගන්න කියලා. ඉනිසා චේතනා නොකර ගත කරන සෑම චිත්තක්ෂණයකම විඥාන වලේ මුල සිඳීම සිද්ධ වෙනවා. ඒ චිත්තක්ෂණය හැබැයි විඥානේ ඒ ගමනටම කෙට් වීමක් ඒ මල් කොළ හැලීමක් විලියමක් වෙන්නේ. පිනුපෙන්මට එහෙම මේ පුද්ගලයා එහෙම ඉන්නවා තමයි. නමුත් අන්වල විදිහට ටිකෙන් ටිකෙන් ටික ටික පහර දීගෙන පහර දීගෙන යනකොට විඥානේ තේරුම් ගන්න මගේ දැන් මුලට තට්ටු වෙනවා. විඥානේ මුලට තට්ටු වෙන චේතනාවේ චිත්තක්ෂණ කොහොමද? ඕකට තමයි මම දැන් මෙතන මම දැන් මෙතන විතර සෑම චිත්තක්ෂණයකම චේතනාවක්. සෑම චිත්තක්ෂණයක කර්මවත් වෙනවා. සෑම චිත්තක්ෂණයක සංසාරේ බෝරනවා. සෑම චිත්තක්ෂණයක ප්‍රමාදයි. සෑම චිත්තක්ෂණයක ආසතියක්. ඊතරම් මෙතෝ කල්ගත කරන සංසාරේ කල්පනා කරලා බලන්න මොන තරම් අන්ධකාරයක මොන තරම් අවාගත්ත ලෝකෙක මොන තරම් චේතනා බහල් කරගත්තු කෝණයවල මේ චිත්තක්ෂණය මොකක්ද කරන්නේ? ඒ සියරම පෙනුදු බුදුආරි ඒවා තේරම හීනෙන් දකපු දේවල්. ඒත් දැන් පහළ වෙච්ච චිත්තක්ෂණය නැත්නම් දැන් පහළ වෙච්ච චේතනාව බලන්න ඕක රැදි කරන්න කොච්චර මහන්සි වෙනවද? මේ හීනක් බව නොදැන, මායාවක් බව නොදැන, මවාගෙනීමක් බව නොදැන ඒ තාකල් අනන්ත ප්‍රමාණ සංසාරයක් කෙරෙහිච්ච. ඊට අපිට හම්බ වෙනවා මේක චිත්තක්ෂණයක අරමුණට මුණ දාලා මම දැන් මෙතන කියන තැනට ඉන්නේ මොන තරම් වටිනා විදියට ඒකෙදී අලුත් විඥාන පහළ නොවේ අලුත් චේතනා පහළ නොවේ බරපතල පහර දීමක් සංසාර කූඩුවට සිද්ධ වෙනවා මේක ඔය භෞතික විද්‍යාව විනෝදයේ කියන පොතක් මම කියවලා තියෙනවා ඒකේ කියලා තියෙන හොඳට ශක්තිමත් හදලා තියෙන පාලමක් කරගත්තොත් ඒ පාලම හොඳ ඉංජිනේරු ශිල්පයෙන් ඕන බරක් දරන්න හදලා තිබුණාට හරියට ඔය පාලමේ ගුරුත්ව කේන්ද්‍රය අල්ලගෙන ගම්මිනි සැටයකින් ගැහුවොත් ඒ මුළු පාලම බෙදෙනවා. හරියටම ගුරුත්ව කේන්ද්‍රය වැටුනොත් මුළු පාලමම බෙදෙනවා. ඒ බෙදෙනකොට Taman ගියාට බෙදරගෙන එන වෙලාව පන්නලා එහාට පැද්දෙන වෙලාවේ තව ගම්මිනි සැටයක් ගැහුවොත් අර බලේ ටිකක් වැඩි වෙනවා. ආයතන මෙහෙන් ගිහලා එහාට ගැහුවොත් තව ටිකක් වැඩි වෙලා වැඩි වෙලා කාලෙම බිඳින්න පුළුවන් කියලා කියන ගම්මිර සතුටින් ගන්න. මේ ධර්මතම මේ සංසාරේ කොච්චර කල්ලාද සම්මේ මේ කියන්නේ විඥාන වැව්වත් කොච්චර කල්ලාද චේතනා වැව්වත් හරියට තන බලලා ගැහුවොත් ඒක දෙදරු කරනවා. ඒක තමයි ඇත්තටම දිද්ද වෙන්නේ ආනාපාන කිනී වෙනකොට අපි වෙවුලන්න පටන් ගන්න. අපිට අපහසුකටපත් වෙන්නේ දාඩි දාන්න පටන් අරගන්න. ඒ සේරම වෙන්නේ මුලට රත් වෙන වෙලාවට. ඉතින් අපි නැගිටලා කියන භාවනා හරිලා වෙන ගුරු රෙක්කාවට යන්න මෙයා මේ භාවනාව අරමුණ හොඳ නැහැ. මේ භාවනා මැදත්තන් හරි හවුතු කියන තැන මාරුවා. ඉතින් කාටද අපි ඡන්දෙ දෙන්නේ? අපි කාටද මේ ආවරණ? මේක හිතනවද කවදා හරි කවුරු හරි සමතෙන් අල්ලන්න පුළුවන් ගැටයක් කියලා. මේ කප්පට අල්ලන්න. සමතෙන් කරන්නේ අපි ආත්මේ වඩන එකමයි. විපස්සනා අනිවාර්යයෙන් දෙපයි. ඒකනේ බුදුදහම කියන්නේ අනිකු ශාස්ත්‍රම වහන්සේලාට ශ්‍රේෂ්ඨත්වයට පත් වෙනවා. උන්වහන්සේ දැක්කා මේ සෑම ලාභයක්ම ආත්මේ වඩන. ඒ නිසා බෝලාවන දෝෂයක් නැහැ. ඒ ලාභ මම කියන්නේ පා මගේ කියන්නේ පා මගේ ආත්මේ කියන්නේ. මේව මත ප්‍රපංච කරන්න එපා. ප්‍රපංච කිරීම අපේ ජාතික පුරුද්දක්. සංසාරගත පුරුද්දක්. ඒ නිසා ආනාපාන කිනීවේගෙන යනකොට ප්‍රපංච ධර්ම ගොජ දාන්න පටන් ගන්නවා. බක්තියක් තිබෙන කොට වගේ හුස්සන් නැතුව, දරන්න නැතුව, ඉන්න බැරුව තත්ත්වයකටපත් වෙනවා. ඒකට කොන්දක් නැත්තම්. ඒකට වීර්යයක් නැත්තම්. සද්ධාාවක් නැත්තම්. සතියක් නැත්තම්. ඉතින් උලකට ගහගෙන යනකොට බක්කා ගන්නවා. මෙහෙම වෙලා වෙලා වෙලා මෙතන ඉන්න කට්ටිය උගදෙනෙක් වන්දකලා තියෙනවා. නමුත් මේ වගේ දෙයකට හිත හදාගන්න හොඳ බණක් අහන්න කන්දිය හොඳට හිතලා අනිත් දවසේ මූණ දුන්නොත් ඒ මූණ දීලා තාය කනපාන තුනි කරගත්තොත් එදාට පුළුවන් මේ අද දෙවිය චිත්තක්ෂණයක් ඉස්සරහට චේතනා පහළ නොකර ඉන්න. මේ ඉංග්‍රීසියෙන් කියන්නේ choiceless awareness කියන. කිසිම විදිහට choosing නැහැ, තෝරන්නේ. වෙන දෙයක වෙන්නේ නැහැ, දුර බලන්න. ගඟ කෙවිලි වාඩි වෙලා ගඟ ගලන ගියක් ලාන. හිතවිලි ආවත් අනපනාවත් වේදනාවත් හද්දාවත් එච්චරයි. ඔක්කොටම ඇති වෙන්න නැකන දුන්නාම ඒගොල්ලෝ තොවිල නැట్లా යනවා. ඒකට පාළු පිටිය තමයි ඉතුරු වෙන්නේ. ආනාපාන ගියක් පස්සේ එච්චරයි. ඔගේ ඉවර කරපු දාලේ සර්වචනන්තු සහතික කරනවා ආනාපානයේ ඔක්කොම ටික දැක්කම ඇති වෙන හැටි කුරුසු වෙන හැටි නැති වෙන හැටි ලෝකෙ මේකෙන් දැක ගන්න පුළුවන් කියලා. ඒක ඔක්කොම අල්ලගන්න ගියාම පුකුසාන්නේ සඳහන් කරන දොළම් වල බදාගත්තා වගේ. දොළම් වල බදාගත්ත එකක් අත්තරම් වෙන්නේ. එකක් කැල්ලුවොත් නම් ඒක ගන්න පුළුවන්. ඒකේ මේ මම සතරවතකට හැමදාම කර්මත්තානම කරලා තියෙනවා. විපස්සනාත් කරලා තියෙනවා. තාක්මන් කරනකොට හය ආකාරයකට තියෙනවා ආදි වශයෙන් මේ නම්බුලා කරන හදනකොට මෝඩකමට අන්තක් දාගන්න එක විතරයි. එකක් එක වැඩ කරන්නේ හොඳට කරන්න. මේක ඔක්කොම ආනේ මොකදමයි ප්‍රශ්නක්. ඒකට හොඳම පුරුක තමයි ওই විඥාන නිසා නාම රූප පහළ නැති නාම රූප නිසා විඥාන පහළ වෙනවා කියන අපි චේතනාව පහළ කරන වාරයක් පාසා අපි අලු තීන ලෝකයක් බව. ඊට පස්සේ හීන ලෝකෙට හරියන්න අපේ ආත්ම පුම්බනවා. ඕකේ තමයි ජීවිතේ. උදේ පාන්දර නැගිටපු ගමන් ඕක කරනවා. නිින්දට යනකොට පච වෙලා නරක වෙලා ඉති රවුතු කරන ආයෙත් ගෙවෙන. හැමදාම නිින්ද යන වෙලාව බලන්න. කවදාක විකෘතිව සිද්ධ වෙලා කියන්නේ කවදාකවත් නෑ. ඒක නැගිටින්න කොහොමද? අද දෙන්නේ කියලා හිතා. කොහොම හිතනවලු බල්ලෝ පරිසං ගන්න ඉඳත් උඹට. උඹිට නම් හරි කවුරුත් වැඩි අද කොහොම පසල තෙලී තියෙන්නේ. ඉතින් කට්ටියම කියලා බල්ලෝ පරිසං ගන්න ඉන්නවා. ඒකම රිලා හිතනවලු ගෙවල් හදන්න ඕනේ. පැත්තට ගිහින් හරි කවුරුත් වලවා අපේ පරම්පරා මෙච්චර ඉඳලා තිබුණා කවදාහක්වත් අපේ මිනිස්සු හිතලා නැහැ අපි මේ කරන්නේ නරකයි කියලා ඒකේ කොහොමද කියන්නේ කට්ටිය කතා කරනවා පාය බුදුන් චීගල ගිහම ආයේ කොයිද හම් වෙන්නේ කියලා අනිවාර්ය වෙන අපේ පරම්පරාව පිටිවිලි පරම්පරාව චේතනා පරම්පරාව හැමදාම මේ බලවල් සම්බන්ධ පරම්පරාව නැත්නම් ඊළඟ දේවල් අනන්ත හදන ගන්න කතාවක් ඔය වෙලාවේ අපි අත්තල මුත්තල ගිත්තල ගිත්තල අත්තල පනත්තල ගිත්තල මුත්තල ඕකමයි කෙරේ. හැබැයි කෙනෙක්වත් තනකට ගියේ නැහැ. ඒකට කරන්න ගිය නිසා සර්වඥාන්ත කියලා දුන්නා. අකිරියවාදයක් නෙමෙයි මේ කතා කරන්නේ. හොඳට සතිය කියලා. ඉන්දිම හැකෙනු ආනපානකෝ වමහෝ දකුණහෝ හොඳට බලන්න. බලනකොට අනිවාර්යයෙන්ම විශාල බාහිර ගම්මිරිසටෙන් ගැහුවා වගේ තහලනවා. උගේ බෙදරන්න පටන් ගන්නවා. ඒ ගත්ත ගැම්මටම දිගටම ගහගෙන ගහගෙන ගහගෙන ගහගෙන ගියොත් අන්න අපිට තේරෙන්න පටන් අර ගන්නවා ඒ විඥාන මූලයට කට් වෙනවා. විශේෂයෙන්ම චේතනා පහල කරන්නේ නැත්නම් එනකොට නාම රූප නිසා විඥානය විඥාන නිසා නාම රූප දැක්කේ කුරුක කඩලා ගන්න බැරි වුණාට වැඩ ගන්න හැටි දැක්කම පුළුවන්. නැගිටිනකොට ලොකු සාන්තියක් ලැබෙනවා. මේ කාලය තුළ කර්ම රැස්ලා නැහැ. තිබුණ කර්ම ගෙවෙන්නේ ඉතිතියි. ඒ තමයි යෝගාවචර ජීවිතයේ තනි වචනකට තනි වාක්‍යයකට අඩු කරනවා කියන්නේ තියෙන්නේ අපකරා ඉදිරි පෞලිතික කර්ම එන එක බුදු උනත් අතර කරන්නේ බුදු වෙලා බුදුහමරණ කර්ම 12ක් පරිසම් ඒක අපිට ඕනේ නරාජකකට පත් වෙන්න ඕනේ ලැජ්ජාවට අපිට පත් වෙන්න පුළුවන් නමුත් මේ කොයි එක වුණත් ඒ පටිගන්ධන කර්ම මතින් අලුතෙන් කර්ම රැස් නොකරගෙන සිටීම පමණයි යෝගාවචරය කියලා. එහෙම තින් ඉක්නරක් කරගෙන නැත්නම් මානකාරකම් කරන අලුතෙන් කර්ම රැස් කරනවා නම් manussත්වයක් නැහැ. ඒක තමයි සාමාන්‍ය පිළිගන්න ජීවිතයේ හැටි. අපි මනුස්ස වෙනවා කියලා කියනවා නම් යෝගාවචර වෙනවා කියලා කියනවා නම් පැමිණි දුක් පැමිණායි කියන එක දරාගෙන අලුතෙන් කවදාකවත් කිසි කෙනෙක් වෙන්නේ නැත්නම් අනාගතේ වෙන්නේ චේතනාව පහළ කරන්නේ. તો කර්ම රැස් කරන්නේ කියන ගුණ ශක්තිය කියන විපස්සනාවට. ඒක උඟා පුරුදු කරපු සතියකට උඟා පුරුදු කරපු අප්‍රමාදීකත්වයකට පමණයි. එනිසා ආධුනික මේ සතිය ආධුනික අප්‍රමාදී කියන තැනක බරපතල කාරණාවක් විදිහට පෙන්වනට සතිය කස කරනට පස්සේ ගැම්ම ගන්නට පස්සේ මේ අප්‍රමාදී හොඳට ජවයට ආවට පස්සේ තේරෙන පටන් ගන්න රූප බලනවා කියලා කියන්නේ මහා වර කරදරයක්. සද්ධාහනය කියලා කියන්නේ කන පීඩ ගැලවිලා. මේ සෑම දෙයකින්ම කරන්නේ විඥානයේ විශේෂපත් කරන එක. සංසාරද නැති වේදනා නැති හිතින් නැති ඒ විවේකයෙන් පන්නා වූ ප්‍රීතිය එහෙම නැත්නම් අනිත්‍ය පරිබද්ද විඥානය නොලබුවා නම් නොදැක්කා නම් අත් නොවින්දා නම් මොකද්ද අපේ තිබුණේ කියලා තිබෙනස කියන තරමට අර හතියයි අප්‍රමාදයෙන් පටන් ගන්නවා. එතකොට උංගක් අපි විවේකයෙන් ප්‍රීතිසෝකේ එහෙම නැත්නම් දික්ක ධම්ම විදිහට පුළුවන් ඉස්සත් විඳින්නේ විඳින්නේ නිරෝගී තත්ත්වයකටපත් වෙන ඒ කියන්නේ සමත සුඛේ විඳලා ඊට පස්සේ තමයි ඒ කියන්නේ තාමත් විඥාන කෙන්චි කිරීම කෙටි කිරීම කරන්නේ දිගින් දිගට දිගින් දිගට ප්‍රාර්ථනා නැති බලාපොරොත්තු ඇති කරගන්න නැති කර්ම රස කරන්නේ තත්ත්වෙට ගියාට පස්සේ තමයි අර තණ්හාව වේදනාව දෙක අතර තියෙන පුරුක හොඳටම තුනී වෙච්ච වෙලාවක අර බොක්සින් බලන්නේ අන්තිම අවධාන කුරුකෙදි වගේ නොකවුට් වෙන්න ගහන්න පුළුවන්. එතෙන් දෙනකන් ගැහුවට හරියන්නේ නැහැ. ඒකට වෙනකොට කවදාකවත් නොකවුට් වෙන්නේ නැහැ. නොකවුට් වෙන්න ගහන්න ඉඳලා හිම්බත් කරන්න ඕනේ. හිම්බත් කරන එක තමයි මේ යෝග ජීවිතය කියලා කියන්නේ. ඒකට හිම්බත් වෙන්න ඕනේ නැහැ. හිම්බත් වෙන්නේ නැතුව කරන්නේ මේ ධර්ම සාකච්ඡා කරන්නේ. ඒකට තමයි මේ ධර්ම දේශනා කරන්නේ. බුද්ධ ආධිත්‍යනාගල වෙන්නේ දුක් අපි ඉතරන් කියන්නේ අනිත් උන්වහන්සේලා මේ ලාභයට සත්කාර කරන්නේ කරේ නැහැ. විනාඩිය සංසාරෙන් ගැලවෙන්නයි කරේ අපිත් ඒ પરම්පරාවෙන් ගොල්ලන ඔවිල කරන්නේ තියෙන උන්වහන්සේලා කෙරුවගේ කිසිම කාලෙකින් අලුතෙන් කර්ම රැස් වෙන්නේ නැති වෙන කාලෙට ගියොත් ඔය විඥානාන්ත රූප දෙක අතර තියෙන සම්බන්ධතාවයේ කැඩෙනකොට පුදුම සාන්තියක් දැනෙන්න පටන් ගන්නවා ඒක දෙවෙනි වෙන්නේ නිවනට පමණයි. ඒකන සෑම චිත්තක්ෂණයකම නිවන් රසය දැනෙනවා. ඒකට කියනවා තදංග නිබ්බුතිය කියලා. එතන එතන තේරෙනවා දැන් නම් මම ඉන්නේ ගැළපෙන මාර්ගයක. ඒක මේ බණ ඇහිීමේ, බණ කීමේ, ධර්ම සාකච්ඡා කිරීමේ, භාවනා කිරීමේ, සක්මන් කිරීමේ ජීවිතනාතම ඒ ප්‍රථම වශයෙන් මේ කදංග නිමුතිය මෙතන මෙතන දකින්න ලැබේවා. මේ ජීවිතේ මේ ගෞතම බුදුරජාණන් වහන්සේලාගෙන් අවසාන පරිණිරවාණ සාක්ෂාත් කරගන්න ලැබේවා කියන ප්‍රාර්ථනාවයි අදට නිමිති ගන්න දේශනාවෙන් දෙන්න කරනවා. ශිරු දිනාටම සනසිමුදා වේවා ප්‍රාර්ථනා